දැයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කාලසරණ හැටියට අපිට පැයක කාලයක් මේ සඳහා ලැබිලා තියෙනවා ඒ නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා මේ ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අතරවාරයේදී කාටරි සභාවට ප්‍රශ්න ගන්න අවශ්‍ය නම් කරුණාකරලා ඒ පහසුකමක් වශයෙන් සපයලා තියෙන මයික් එක පාවිච්චි කරන්න ඒක ප්‍රශ්නය වාර්තාගත වීමේදී රෙකෝඩින් වීමේදී ඉතා වැදගත් වෙනවා ඒ නිසා අවස්ථාවක් ලැබුණොත් ප්‍රශ්න කරන්න හිත තියෙනවා නම් මයික් එක පාවිච්චි කරන්නයි කියලා මේ මේකට සම්බන්ධ නොවෙන නමුත් පිටේ ඉඳලා ප්‍රශ්න මේ බණ අහන අයගේ ඉල්ලීමක් මම මේ වෙලාවේ මතක් කරනවා ඊට පස්සේ අපි පළවෙනි ප්‍රශ්නට යනවා නම් අර ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී බණට දේශනා කරා දැන හෝ නොදැන කරන කියන දෙයින් කර්ම රැස් වෙන බව. උදාහරණ නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බව. ඒ වගේම අචේතනකෝ දෙයකින් කර්ම රැස් නොවන බවත් ස්වාමින් වහන්සේ මේ දෙක පරස්පර ගතියක් මත ඇඟේ කරුණාවෙන් පහදා දෙන්නේ. ඇත්තටම මේ ධර්ම මාර්ගي ගමන් කරනකොට හැම කාරණාවකදීම පරස්පර විරෝධී භාවයක් තියෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන සජීවීකම. ඒකේ හරි පැත්ත තෝරලා ගන්න මිනිහා ඉස්සරහට යනවා බැරි එකනා ප්‍රශ්නේ පරස්පර විරෝධී ගතියම පටලවි පටලවි ඉන්නවා. ඒ නිසා එනේන හැම තැනකදීම තමන්ගේ ගමනට වාසි වෙන යෝනිසෝමනසිකාර උත්තරේ තෝරාගෙන ඉදිරියට යන කෙනා ධර්මයටත් පණක් දෙනවා ධර්මෙමුත් පණක් ගන්නවා. අනිත ඔක්කොම නා ගුරුවරයා තේරුම් කළ දෙනකම් බලන්නේ. පොතෙන් ඉල්ලනවා මේකට උත්තරේ. ඉතින් කොහෙවත් උත්තර නැහැ. ඕනම කාරණාවට දෙපැත්තක් තියෙනවා බුද්ධ ශාසනයේ. ඒකෙදී වාසි පැත්ත අරගෙන වාසි කියන්නේ තමයි නිවන් ලැබෙන පැත්ත අරගෙන ඉදිරියට යන මනුස්සයාට ඔය සැක සංකා මොකුත් නැහැ ඕන දෙයකදී හරවලා වාසියට ගන්න එක තියෙනවා. ඉතින් මේකෙදිත් කියනවා දැන හෝ නොදැන. ඒ කියන්නේ මේක හරි වැරදි දැන නැදැන හැබැයි ඒක සචේතනික වෙන්න ඕනේ. උදාහරණයක් කියනනම් අපි පැවිදි වුණාට පස්සේ හිතමු දසසිල් වෙනවා, ශාමණේර වෙනවා, පැවිදි වෙනවා. ඊට පස්සේ සිල්පදේ දන්නේ නැහැ. ශිල්පදේ දන්නේ නැතුව ඒක කියලා තියෙනවා 12න් පස්සේ කාණ්ඩ එපයි කියලා. ඉතින් අපි දන්නේ මේ විකාලේ කියන්නේ මොකද්ද? විකාලේ මොන කෑම කෑවොත්ද වරදින්නේ? ඒ මොනවත් දන්නේ කකා කකා ඉන්නකොට 12යි 5 වෙනවා. ඉතින් පටන් ගන්න තියෙන 12ට කලින් නිසා ඉතින් හිතනවා දැන් වැඩේ හරි කියලා. නමුත් අචේතනිකව අසංස් අසඤ්ඤ සංඥාවට අහුවෙන්නේ නැතුව පවුනොත් වැරද්ද සිද්ධ වෙනවා, පවු සිද්ධ වෙනවා. ඉතින් කිව්වොත් අනේ මං මේ අද තමයි සිල් ගත්තේ ඒ නිසා මට මේ වැරද්දට සමාව දෙන්න කිව්වට කවුරුවක්වත් එහෙම අනුකම්පා කරන්න කෙනෙක් නැහැ. Taman සිල් ගන්නවා නම් සිල්පදේ දැනගෙන කරන්න. ඒ වගේම සාමනීර දස සීලය, උපසම්පදා සීලය, මේ හැම එකකදීම Taman මේ අහවල් සීමාවටයි වග වෙලා තියෙන්නේ. අහවල් ශේෂ්ත්‍රය ඇතුලේ වැඩ කරන්න කියලා දන්නේ නැතුව ඒ සීමාව ශේෂ්ත්‍රයේ තියෙන කම්බි වැටේ තියෙන කරන්ට් එකට අත තිබ්බොත් ඉදි වදිනවා. කරන්ට් එකේ නෑ මේක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද දැන නොදැන කියන එක. ඒ නිසා සිල්පදයක් සමාදන් වෙලා බොහෝ කාලයක් යනවා. භාවනා කරන ගමන් විනය ගැන සලකලා ඒකේ සීමා මරියාදාවල් තේරුම් අරගෙන ආරක්ෂාකාරී විදිහට ඒ ශිල්පදේ රකින්ද ධර්මයක් දැනගෙන තියෙන්න ඕන විනයක් දැනගෙන තියෙන්න. හැබැයි සචේතනිකව තමයි සිද්ධ වෙන්නේ. අචේතනිකව සිද්ධ වුණාට ඒකේ චේතනහම් භික්කවේ කම්මං වදාමි කියන සමීකරණයට අනුව ඒ කෙනාට සිද්ධ වෙන්නේ නැහැ ආපත්‍යක් පන්සිල් අටසිල් වගේ දේවල් වලදී. උපසම්පදා සීලේදී සිල්පදයක් කැඩුනද නැද්ද කියලා තේරුම් ගන්න උපමාන 17ක් තියෙනවා. උපමාන 14 දාලා තමයි විනයාචාර්ය වහන්සේ නම ඒ ශිල්පදේ කැඩුණා නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඒකෙදී සචේතනික අචේතනික භාවය, සසඤ්ඤක අසඤ්ඤක භාවය, ගොඩාක් පැති තියෙනවා සාමාන්‍ය එදිනදා ජීවිතේ කොහොමඩක්වත් අපි දන්නේ නැහැ හිතන්නේ නැති. ඒ නිසා සිල්පදයක් කැඩිලා උපසම්පදා සීලයකදී ඒක විනිශ්චය කරන්න ගියාම සිල්පදේ කඩන්න නැතුව හිටියනම් ලේසි කියලා හිතෙනවා. ඒ තරමට මේක අමාරු ඒ විනිශ්චයට අනේක. ඒක සුද්ධ කරලා බලන්න දවස් 7ක් 8ක් ඒ දෙන්න කල්පනා කර කර ඉන්න ඕනේ කරපු එක නයි විනයාචාරින් වහන්සේලායි ඒ කාරණා 17ක් දිගේ මේක මේ මේ කොයි කැටගරි එකටද මේ පළවෙනි ශික්ෂකද පළවෙනි මාතෘකාව වැටෙන දෙකේ තුනේ හතරේ පහේ හයේ අන්තිම කොටස් වලට යනට ඉතාම සියුම් කොටස් දිගේ ගිහිල්ලා තේරෙන අනේ ශිල්පදේ දැනගත්තේ නැත්නම් ආරස් වෙලා ඉන්න එකයි කරන්න තියෙන්නේ ශිල්පදේ කඩලා ඒක විනිශ්චය කරන්න ගියොත් එහෙම වෙන නඩු ගොඩක් ඉතින් ඒ තරම මට්ටම තමන්ගේ සදාචාරය පිළිබඳව ඉඳුරන් හික්මීම පිළිබඳව සිල්පද පිළිබඳව වග වෙන්න අඩු ගානේ සෝවන් වෙන්න ඕනේ. සෝවන් වෙන්නේ මෙපිට මොනම තාලකින්වත් බේරන්න බෑ. හැබැයි අපිට එක ප්‍රගතිශීලී ලක්ෂණයක් තියාගන්න බලන අදට අද තරම් වරද්දා ගන්න නැතුව හෙට ඉන්න පුළුවන්. එච්චරයි කියන්න තියෙන්නේ. කවදාක 100ක් කරන්න බෑ. 100ක් කරන්න සෝවන් වුණාට පස්සේ තමයි සිල්පදේ තීරුම් ගන්න සිල්පදේ නොකර ඉන්නේ ඇඟෙන්න ඉන්නේ එදාට තමයි. එතකන් කරන්නේ අපි ටික ටික ටික ටික තිබුණු තැන ඉඳලා හදාගෙන යන්නේක කරන්නේ. ඒ නිසා කෙනෙකුට තව කෙනෙක් කරපු වැරද්ද වැරද්දක්ද නැද්ද කියලා බලන්න මොනම හැකියාවක්වත් නැහැ. ඒ පුද්ගලයාත් එකතු වෙලා සාකච්ඡා කරුවත් සාකච්ඡා හත අටකින් පස්සේ තමයි විනිශ්චයක් ගන්න වෙන්නේ. ඒ සම්මුතියක් විතරයි පරමාර්ථ විනිශ්චයක් ගන්න බෑ. ඉතින් අපි තව කෙනෙක් දිහා බලලා යා කරේ වැරද්දක්ද හොඳක්ද කියලා කියන්නේ තන්නේ ක්‍රම එක හැක් වහගෙන පක්ෂග්‍රාහීව ඒ පුද්ගලයා කෙරෙහි අපිට තියෙන ද්වේෂය හෝ ආදරය මත පදනම් වෙච්ච හොල්මනක් විතරයි. නිසා කවදාකවත් පුළුවන් තරම් බලන්න කිසි කෙනෙක් පිළිබඳ විනිශ්චයකට යන්න එපා. ගියොත් වරදින තියෙන අවස්ථාව වැඩි. එච්චරයි මේ පැවිද්දේ තියෙන වටිනාකම කිසි කෙනෙකුට කියන්න බෑ. උඹ ඇයි ඒක අර අහවලාගේ වැරද්ද බලලා හදලා දුන්නේ නැත්තේ කියලා. එයාගේ වැරද්ද එයා හදාගත්තා. එයාට කර්මයේ සහ කර්මඵලය යන වැදෙයි. මගෙන් ඇහුවොත් මට හිතුනොත් මං කියනවා මෙන්න මේ ටික මං දන්නවා. ඔබ කැමති නම් හැදියා. මට කිසිසේත්ම මේ මගේකවත් හදාගන්න බැරුව මම මේ දඟලන වෙලාවේ ඒකට මම මෙච්චර තටමන වෙලාවේ තව කෙනෙක්ගේ කොන්ත්‍රාත්තයක් ගන්න කොහොමද? ඒ පිළිබඳව පුදුමාකාර බයක්, පුදුමාකාර සංවේදී ගතියක්, පුදුමාකාර අනුන්ගේ රුචියට ගරු කිරීමක් අනුන්ගේ මානසිකත්වයට සයිකොලොජි එකට ගරු කිරීමක් එන එක තමයි කල්චර් මේ සංස්කෘතිය කියන්නේ. ඒක තමයි සભ્યත්වය කියන්නේ. ඒක තමයි මහත්ම ගතිය කියන්නේ. ඒක තමයි මෙලෙක් ගතිය කියන්නේ. ඉතින් අපි මම සිල්ලන්තයි කියලා හිතුවා මම ධර්ම දන්නවා කියපුවා මම භාවනා කරනවා කියපුවා අනුන් පිළිබඳ විනිශ්චය කරන්න. අන්න අවශ්‍ය කරදරයක් ඔළුවේ දමා ගැනීම. ඒකට ඒ මදුවට ඇසියුම් කරනවා. මම යාගේ ගුරුවරයා නිසා මම ඒක බලනවා. මම එයාගේ අම්මා නිසා මම ඒක බලන්නේ. මම එයාගේ තාත්තා නිසා මේකට කියනවා vested interest කියලා ඉංග්‍රීසියෙන්. මිනිස්සෙක් විසින් තව මිනිසෙකුට කරන දේ කැතම වැඩි. කරුණාකල මතක තියාගෙන තමන්ගේ වැඩේ වැළුවත් කරලා ඉවර කරන්න බැරි තරම් බොහෝම සංවේදී ගමනක් මේකදී. ඒ නිසා පව් නොකර ජීවත් වෙනවා කියන එක කොහොමඩක්වත් කළ නොහැක්කක්. ජීවත් වෙනවා කියන්නේම පවක්. ඉන්න හැම චිත්තක්ෂණයකම පවක්. කරන හැම වැඩකින්ම පව්. පුළුවන් නම් මම දැන් මෙතන නෙවෙයි කියලා එක තැනක තැන්පත් වෙන ගල් බුද්දෙක් වාගේ මැටි බුද්දෙක් වාගේ හිටියොත් විතරක් පෙරෙයි. ඉතින් ඒක නිසා භාවනා කරන්න යන්න යන්න ගොළු වෙනවා. භාවනා කළ විදිහට යන්න යන්න අතපය හොල්ලන්න නැතුව ඉන්න හිතෙනවා. වචන කතා නොකර ඉන්න හිතෙනවා. නමුත් අපේ තියෙන අකුසල කර්ම නිසා අපිට සමාජශීලී වෙන්න වෙනවා. පෙරකල අකුසල කර්ම නිසා සමාජශීලී වෙන්න වෙනවා. එක එකනගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න වෙනවා, කතා කරන්න වෙනවා. ඒකයි කරන්න තියෙන්නේ ප්‍රවේශම් වෙන්නේ. නොකර බැරිකමට මේ ටික කරනවා ප්‍රවේශම් වෙන්න දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. ඊම නැත්නම් හොඳ වැඩේ තමයි කතා නැතුව ක්‍රියා නැතුව හිතන්න නැතුව පැත්තකට වෙලා ඉන්නේ. ඉතින් ඉච්චර බින් නෑ අපට. ඒක නිසා අපිට සිද්ධ වෙනවා හදා බෙදා ගන්න එකයි ධර්ම සාකච්ඡා කරන්නේ. හැම ප්‍රශ්නිකදීම විපස්සනාට ගියාට පස්සේ ඔය තියෙන පරස්පර විරෝධීකම තේනවා. ඉතින් කිසිම දෙයක් පූර්ව නිගමනයක් නැහැ. Taman එතෙන්ට ගිහිල්ලා යෝනිසෝමනසිකාට වැටුනොත් ඉස්සරහට පොසිටිව් මාක්ස් දෙකක් හම්බ වෙනවා. අයෝනිසෝමනසිකාට වැටුනොත් නෙගටිව් මාක්ස් දෙකක් හම්බ වෙනවා that's it. අන්තර්මැද ග්‍රේ ඒරියා එකක් නැහැ. ඒකත් කමක් නැහැ මේකත් කමක් නැහැ කියලා කිසිම දෙයක් නැත්තේ නෑ එක්කෝ අපායේ එක්කෝ නිවනේ. හැම චිත්තක්ෂණයක්ම විනිශ්චිතයි. ඒ නිසා මේවට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒ හැම චිත්තක්ෂණයකම පුදුමාකාර අවධියකින් පුදුමාකාර වගවීමකින් කටයුතු කරන්ඩ මුත්‍රාඥාච කියන්නේ ආර්ය භූමියටපත් වෙන්න ඕනේ. ආර්ය භූමියටපත් වෙන්නේ නැති එකනා මේ ගොඩාක් පැතිවිලි මේක සාධාරණීකරණය කරන්න හදනවා. අර කිතුල් ගහට ගිය මිනිහා සාධාරණීකරණය කළා වගේ. ඒවට තමයි සාහිත්‍ය කියලා කියන්නේ. ලෝකේ තියෙන විශාල සාහිත්‍යයක් ඒ ඔක්කොම තියෙන පච ගොඩක්. බුදුරජාණන්සේ දේශනා කරපු 84000 ධර්මස්කන්ධයේ තියෙනවා. ඒක තමයි හොඳම සාහිත්‍යය. ඒකෙදි කියලා තියෙන හැම මොහොතෙම විනිශ්චිතයි. හැම මොහොතක්ම තීරණාත්මකයි. ඒක ඉස්සර මොහොතද මැද මොහොතද අග මොහොතද නැහැ. ඒ නිසා හැම මොහොතදීම එලඹ සිටි 100ක් තියෙන්න පිනකුත් ඕනේ. පුහුණුවකුත් ඕනේ. යම් කිසි මට්ටමකට යන්නත් ඕනේ. එතකන් අපිට තියෙන ආත්මනුකම්පාවක් ඇති කරගෙන අනේ කවදද මම ඒ වගේ වැරදි අඩු තැනකට යන්නේ කියලා එලඹ සිටි தত্ত্বය නැත්නම් ඊට වැඩිය අද මම යම් ප්‍රමාණකින් ඉස්සරහට ගියා කියන தত্ত্বය මිස මේකේ සුද්ධවන්ත භාවයක් මේ කොහේ හරි කොනක තියෙනවා නම් බුදුහාමුදුර අපිට පෙන්ලා දෙනවා. එනකම් මේ සංසාරේ අසුචි ටිකක් වගේ, මූත්‍ර ටිකක් වගේ පුංචි කොනක් ගෑවුනත් ගඳයි. අන්තලික් කියන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස නවිජ්ජතිසෝ జగතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංජය පාපකම් තමන් කරන ලද පාප කර්මෙන් ගැලවිලා ගොඩාක් අපි ළඟ තියෙනනේ පරණ account balance එක එයින් බැරවිලා ඉන්න පුළුවන් අහසේ මැද තනක් හෝ මුහුදේ මැද තනක් හෝ පර්වත ගුහාවක් හෝ නැහැ මහණෙනි මේ ලෝකේ කිසිම තනක් නැහැ බේරලා ඉන්නේ නැවත සංසාරයට එන්න හිතනවා නම් සොරි කියලා තමයි කියන්න තියෙන්නේ ආයෙත් ඇවිල්ලා මේක ඇඟිල්ල ගහන්න හිත තියෙනවා නම් දිවි ලෝකේ හරි ඇමති කෙනෙක් කියලා හරි ජපාන් රටේ ඉපදිලා හරි කියලා ඉතින් ඒක හිතා ගන්න පුළුවන් සාසන කෙනෙක් කොච්චර අඳුරගෙන තියෙනවද කියලා ඒ නිසා මේ හම්බෙච්ච එකෙත් මොහොතක් මොහොතක් පාසා බේරගෙන ඉඳනනම් අපි දැනගෙන කරන දේ නොදැන කරන දේ දැනගන්න ඕනේ. බුදුජානනාංශයේ පණවන්නද සම් අඤ්ඤත්ති වජ්ජේ තේරුම් ගන්න ඕනේ ලෝක වජ්ජේ තේරුම් ගන්න. ලෝකයා වැරදි කියන එක තේරුම් ගන්න ඕනේ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් වැරද්දයි පෙන්වන දේ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපිට ලෝකයාගේ කර කරන දේ වලින් බේරලා හිටියොත් අපිට නම්බුනාම ලැබෙවි සිල්වන්තයයි කියලා කියාවි. නමුත් මහා ලොකු තැනකට යන්නේ ඊට පස්සේ ආර්යයන් වහන්සේලා විසින් මේක දිහා බලලා පඤ්ඤත්ති වජ්ජ කියලා જાතියක් උතුම්ව පනවලා දීලා තිනවා. සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න ලෝක සාමාන්‍ය සිවිල් නීති අවශ්‍යයි. නමුත් ඒක ඉතාමත්ම ගොරෝසුයි. ඒ බොහෝම සියුම් එකක් බුදුහමතුරු පනවලා දීලා තියෙනවා. ඒක අදාළ වෙන්නේ භික්ෂු භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන් නියති බුදුහමතුරු පොඩ්ඩක් පැත්තකට කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ අන්තිම බස් එකේ ඉන්න කට්ටියනේ. තාම හදිස්සකලා නැහැ. ඒගොල්ලෝ ගැන එච්චර බුදුහමතුරු වැඩි සලකන්න යන්නේ නැහැ. ඒ භික්ෂු භික්ෂුණී සත්‍තර ගියා නම් කම්බේ ගියා වගේ තමයි. දැලි පීයක පිහිදාරය ඇවිදිනා වගේ තමයි වැඩේ. ඒක හැබැයි හරි ජොලි වැඩේ. ඔයගොල්ලෝ හිතනට හරි ජොලි වැඩේ මොකද manussත්යේ තියෙන උපරිම යෙදවීම යොදවන්න ඕනේ ධර්මයට විතරක් නෙමෙයි විනයෙන්ද ඒකල ඒ විනය මයි ළඟ ඉන්න කෙනාට අදාළ නැහැ ඒක මට විතරයි ඒක මගේ භාවනා දියුණුවට ප්‍රගමණයට බලපාන හැටි සාධාරණීකරණය කරන්න බෑ කරන්න පුළුවන් එක බුද්ධ විෂයක් අපිට අදාළ නැහැ අපිට තියෙන්නේ අපි මං පරිස්සම් කියාගෙන අනේකයි තියෙනක හරීම පෞද්ගලික නිකන් ආත්මාර්ථකාමී වගේ. ඉතින් sorry තමයි මේවා කියන්න වෙච්ච එක ගැන. ඉතින් මේකයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙම කරලා ඇවිද්දක් රකින්න මිනිස්සුයෙකුට රහතන් වහන්සේ නමක් කිව්වට කටට මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේ විනීනීච පවත්තගෙන මහානකම දවසක් කරනවා නම් රහතන් වහන්සේ නමකට වගේ සැලකුවාට පාඩුවක් නැහැ. මොකද ලාභයට සත්කාරයට මේ දේ කරන්නේ. තමන්ගේ මේ දුකෙන් ගැලවීම පිණිස බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් මේක අම්මා දරුවන්ට තනෙන් කිරි දෙන්න වගේ දීපු නිසා අවුරුදු 2500ක් මේක අපි දක්වා පැමිණිච්ච නිසා පුළුවන්තරම් පරිසංගල ජීවත් වෙනවා. ඒක තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. යාට සමානට එච්චර පින් නැතුව ඇති. යාට පුහුණුව නැතුව ඇති. එයා මේක අගය කරන්නේ නැතුව ඇති. යාට කාම ආශාව වැඩි ඇති මොකද කරන්නේ? මමත් මෙච්චර කල් හිටියේ එතනේ. එන්න එන්න එන්න මේ තියෙන හැම චිත්තක්ෂණයක්ම ඒකාකාර අභියෝගයක් හැම වෙලාවෙම චිත්තක්ෂණේ උපයන්න ඕනේ ඒකට අපි කියන ෂණ සම්පatti උපයන්න ඕනේ ඉතින් එන්නේ එන්නේ එතෙන්ද ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා කොච්චර සියුම්ද අපි මේ සියුම් තත්වයක් මොකද්ද මේ දන්නේ නැතුව මේ ගොරෝසු සත්තු කරන වැඩ ටිකක් කරගෙන දවස් ගත කරනවා ගුරුසු කාමාශාමි පිරිසු මිනිස්සු වශයෙන් මිනිස්සු කරන වැඩ ටිකක් කරන ගත කරලා අවුරුදු 100ක් විතර ඉඳලා මමත් මිනිහෙක් කියලා මමත් ගෑණියෙක් කියලා මැරලා යනවා. නමුත් බුදුහාමරගේ පැත්තෙන් බලනකොට තිරිසන්. කිසිසේත්ම රසියුම් මේ සර්කිට් එක වැඩ කරලා නැහැ. වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ආර්ය විවහරේ ආර්යනාථලා කියන්නේ කවුද? ඇයි අපි මේ මනුෂ්‍යාත්ම භාවයට ආවේ? මොකක්ද අපේ පරම යුතුයකම කියන එක එන්න එන්න තියෙන හැබැයි ඒක කියා ගන්න කෙනෙක් නැති නිසා ගොළු වෙනවා. මොකද අනික් කට්ටියට තියෙන ගොඩාක් කාම ආසාවල් ඉතින් එයා කතා කරන්නේ වෙන මොකද්ද වගේ. එයා කියන්නේ දැන් පාන් රාත්තල කීයද? ඩොලර් එක නගිනවද, බහිනවද? පෙට්‍රල් තව අවුරුදු කීයකටද තියෙන්නේ? ඌව තමයි ප්‍රශ්නේ. එනවා බලන්න විනී විනීට යොදවනවා, ඒ පැත්තට හැරෙනවා කියන එක පොඩි ජන නිසා මතක තියාගන්න කිසි කෙනෙක් නැහැ තමන්ම ගලවන්න පුළුවන් තරම් උත්සාහ කරන දැනගන්න ඕනම වෙලාවක වරදින්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව කාටවත් වග වෙන්න බෑ. ඒකට අනුකම්පා කරලා පුළුවන් තරම් වෙන වැරදි ප්‍රමාණය අඩු කිරීම සබ්බපාපස්ස අකරණම් කියන එකට වැටුණා නම් අන්න ඒකටයි බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. අන්න ඒකටයි අපේ මහත්ම ගතිය කියලා කියන්නේ. අන්න ඒකටයි අපේ තියෙන මෙලෙක් ගතිය කියලා කියන්නේ. අන්න ඒක පුළුවන් තරම් ඒ දේවල් කරන කල්යාණ මිත්‍රයෝ දැකලා ඒ අනුව යෑමෙන් තමයි කරන්න තියෙන්නේ. නිසා කාටවත් මිමිර ඇඳලා කළු සුදු බෙදලා පෙන්වන්න බෑ. නමුත් මම හිතන මම උත්තරයක් දුන්නයි කියලා සචේතනික දේවල් වල තමයි කර්ම රැස් වෙන්නේ. ඒ සචේතනික දේ ලෝක වජ්‍යද පඤ්ඤාති වජ්‍යද කියලා දැනගෙන නොදැනගෙන හිටියට වැරද්දුවොත් කර්ම රැස් වෙනවා. දෙවෙනි කොටස අද දින ධර්මදේශනාවේ සඳහන් කළ පරිදි චිත් වේ චේතනා නොමැතිව සිටීම යනුවෙන් අදහස් කරනදී ආනාපාන සති භාවනාව කොට සිත එක්තන් වූ පසුව සිතට එනේන හිතිලි ඉවත් කිරීමද මිච්ඡිතින් පාදාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇත්තට මේ ඉතින් එනේන හිතිවිලි ඉවත් කරන්න නම් චේතනාවක් තියෙන්න eBay. එනිසා ඒක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද චිත්තක්ෂණයක් තියෙනවා මොනවාක්වත් දැනෙන්නේ නැති. අන්න එතෙන්දි ගියාට පස්සේ කලබල වෙන්නේ නැතුව එතෙන්දී අචේතනිකව මේ චිත්තක්ෂණේ ලැබෙනවා. ඔකට කලබල කරන්නේ නැතුව ඉන්න බලන්න. ආශ්වාසය වල ප්‍රශ්වාසයට යන්නේ ඉස්සෙල්ලා හම්බ වෙනවා චිත්තක්ෂණය. ප්‍රශ්වාසය වල ආශ්වාසයට යන්නේ ඉස්සෙල්ලා හම්බ වෙනවා චිත්තක්ෂණය. ඒක හල්ලන්න බැරි නම් ආශ්වාස ප්‍රශ්වාස දෙකම සංසිඳනකම් ඉන්න. සංසිඳිතා හම්බෙච්චා මේ ඒ පවතින චිත්තක්ෂණයට කිසිම චේතනාක අවශ්‍යතාවයක් නැහැ. නඩත්තු කිරීමක අවශ්‍යතාවයක් නැහැ. නමුත් කලබල වෙනවා, බය වෙනවා, නින්දට වැටෙනවා, නීරසයි කියනවා. එතකොට තමයි චේතනා පහල කරන්නේ. ඒ නිසා චේතනා නැති චේතනාවන්ගෙන් පිරිසුදු වෙච්ච එහෙම නැත්නම් අසංස්කාරික එහෙම නැත්නම් අபிසංකත නොවන විඥාන චිත්තක්ෂණ ලක්ෂ කෝටි වාරයක් අපේ ජීඳා ජීවිතේ ගත වෙනවා. ඒ අහුවෙන හැම එකක්ම ඉක්මවල යන්නයි අපේ තණ්හාව කියන්නේ. ඒව නීරසයි කියලා. ඒව නිදිමතයි කියලා. ඒව කම්මැලි කියලා. ඒව ඒකාකාරී කියලා ඒ වෙලාවට නැගිටලා යන්න හිතනවා. අන්නේ හිතන හැම වෙලාවකම අනවශ්‍ය විදිහට චේතනා පහළ කරගෙන ඈදිදියට බොරදී එකතු කරනවා. හිත හදාගෙන යන්න ඕනේ අචේතනිකව සිදුවෙනදී දැකලා දැන් මේ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන දෙයක් කරන දෙයක් නෙවෙයි නම් අනේ මගෙන් මේකට කිසිම කලබලයක් මම කියා ගැනීමක් මගේ කියා ගැනීමක් මගේ ආත්මය කියා ගැනීමක් නැතුව වෙන දේ දිහා බලාන ඉන්න පුළුවන් තරම් තපස් ගතියක් වෙන දේ දිහා බලාන ඉන්න පුළුවන් තරම් විවේකයක් වෙන දේ දිහා බලාන ඉන්න පුළුවන් හුදකලා බවක් වෙන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් තම විස්්‍රාම බවක් Taman නැති වෙන්න පුළුවන් නම් ඒක තමයි මේ රිච්චකම කියලා කියන්නේ. මොනම දෙයක්වත් කරනවා නම් හෝ කියනවා නම් හෝ හිතනවා නම් ඒ හැම දෙයකම චේතනා තියෙනවා. ඒක නිසා භවනා කරගෙන යනකොට තීරුම් ගන්න පුළුවන් චිත්තක්ෂණ දෙකක් අතරමැද හැමදාම නිවන තියෙනවා. ඒ දෙක දැක ගන්න බැරි අපි මේ තණ්හාවෙන් මේවා අසහාගෙන ගොරෝසුට යන නිසා නිසා මේ මම නැවත ප්‍රශ්න කියනවා චේතන නොමැතිව සිටීම වෙනුවෙන් අදහස් කරන දේ මට මතකයි මේ දාර්ශනික දාර්ශනිකෙක් මේක ගැන කතා කරලා කිව්වා අපිට චේතනා නැතුව හිටියොත් ඒක ඥාන විභාගීය සිවිදින සිවිදින සිවිදිවි නැතා ගැනීමක් වෙනවා. ඒසයි චේතනා නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒක එක කෙලවරක්. අනිත් එක තමයි කෙලවර හැම එකම චේතනා කර කර සැලසුම් කර කර වැඩ කරන එක බුදුරජාණන්සේ කිව්ව දෙක අතරමැදට එන්න පුළුවන් තරම් චේතන අඩුකරන අඩුවෙන් හරි කමන්නේ චේතන පහළ වෙනවා නම් ඒක මුලමඳාග දරගන්න. ඒ කියන්නේ චේතන ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරන්න. ආන් එදාට තමයි බැලන්ස් එක අහු වෙනවා. මේ ටික නොකර බෑ. මේ මේ ටික අවශ්‍යයි. මොකද ඒකෝ නිතරම කෙරෙන්නේ සතියට යට කරලා. ඒ නිසා මේකෙන් එන ආදීන වානිසංශ තමන්ට අරුමයක් නෙවෙයි දන්න දෙයක්. ආන්නේ ඒ මට්ටම විතරයි අපිට මේ ලෝකේ ඉන්නකම් කරන්න පුළුවන්. චේතනා 100ක් නැති ජීවිතයක් ඒකාන්තයක්, චේතනා වලින් පිරිච්ච ජීවිතයක් ඒකාන්තයක් අඩුම තැනට ගිහිල්ලා එනේන චේතනාව හරියට ක්‍රිකට් ගේම් එකක හැමදේම වීඩියෝ කරනවා වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක ක්ලිප් එක දාලා බලන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම ටික සතියට යට කරගෙන ගියොත් තේරෙයි සතුට ජීවිතය ඇති වෙන්න නම් ආතතියක් නැතුව ජීවත් වෙන්න නම් චේතනා අඩු වෙන්න අඩු වෙන්න ආතතිය අඩුයි මානසික ආතතිය අඩුයි. චේතනා වැඩි වෙන්න වැඩි වෙන්න සාපේක්ෂව මානසික ආතතිය වැඩි අපි කියන අසහනෙ වැඩි. නමුත් ඒක නෙමෙයි ස්කෝලෝට ගියාම අපේ ගුරුවරු අපිට උගන්වන්නේ. ඒක නෙමෙයි අපේ දෙමව්පිය අපිට උගන්වන්නේ. ඒක නෙමෙයි අපිට මේ දේශපාලනඥ උගන්වන්නේ. ඒක නෙමෙයි සමාජ විද්‍යාඥ අපිට උගන්වන්නේ. ඒක නෙමෙයි ආර්ථික විශේෂඥ උගන්වන්නේ. ඒ නිසා අවුරුදු මගේ ජීවිතෙත් මම අවුරුදු 11යි 5යි 16යි අවුරුදු 20ක් විතර කාලකන්ණි විදියට ගත කරලා තියෙන අධ්‍යාපන වෙනුවෙන් අවුරුදු 20ක් ජීවිතේ හොන්තම පරම කාලේ ගත කරලා තියෙනවා ඒ කාලේ කන්ඩිෂන් කරපේක තමයි මේ ඩී කන්ඩිෂන් කරගෙන කරගෙන යන්නේ ඉතින් දීමාපි ඔක්කොම දරුවන්ට උගන්වලා ඩිග්‍රී අරන් දෙනවා කියලා කියන්නේ අපායට પાස්පෝර්ට් එකක් අරන් දෙන එක තමයි. ඉතින් ගුවන් නැතුව හිටපන් කියලා කරන්න බෑ. ගුවන් නැතුව හිටියොත් මේක වෙනම එක විකාරයක්. ඒ නිසා උන්ට කියලා දෙන්න ඕනේ මේක ගිනි වතුරක් බිව්වොත් අමාරුයි බඩ දනවා. ඒ ටික ටික බීපන්. අද තියෙන ක්‍රමයේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ වැරදිච්ච දෙයක්. ඒක තේරෙන්නේ කවදාද? ඒක මකන්න ගිය දවසේ. ඒක අයින් කරන්න ගිය දවසේ තේරෙනවා. මොකද ඒකෙන් කරන්නෙම චේතන වැඩි කරන එකනේ. හැමදාම කරන්නේ මේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න, සිවිල් සර්වන් කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න තමයි උගන්වන්නේ. උනත් ටෙන්ෂන් එක නොඋනත් ටෙන්ෂන් එක වෙච්ච දොස්තරලයින් අහන්න කොහෙද ඉන්නේ කියලාද? මොකක් හරි පොඩ්ඩක් අඩු වෙලා තියෙනවද කියලා ටෙන්ෂන් එක? නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක ගුරු උන්වහන්සේ කිව්වා උඹලා කොහොම බාහිර දේවල් ඉගෙන ගන්න ඉගෙන ගන්න වෙන්නේ. Taman ගැන ඉගෙන ගන්න තියෙන කාලේ නැති වෙනවා. ඒකට කවදාද යොමු වෙච්ච දවසේ තමයි මේක කෙලවරක් කරන්න පුළුවන්න්නේ. බාහිර දැනුම කවදාකවත් කෙලවරක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම ටෙන්ෂන් එකට යන්නේ, අසහනෙට යන්නේ. ලෝකේ 99.99ක් ගියත් උඹේ වැඩි චන්දරේ ගියත් උඹ පරාදයි. mind your own business be mindful එච්චරයි කියන්න දෙන්නේ ඒක නිසා ඒක හරව ගන්නවා කියන එක අනිත් පැත්තට හරව ගන්නවා කියන එක මෙච්චර සිල් අරගෙන භාවනා මධ්‍යස්ථානට ආවිලෙන අපිට මෙහෙම අමාරු නම් නිකමට ඊතන දස දසහකුසල් පස්පව් කරමින් ජීවත් වෙන පුතත්ජන මිනිසෙකුට කොහෙන් කෙලවරක් හොයන්නද කියලා. කොහෙන් කෙලවරක් හොයන්නද? ඒ නිසා අපි ඒක අව탁ෂීර කරනවා හෝ අවමානයකට ලක් කරනවා නෙමෙයි. අපිත් එතන්නේ හිටියේ. ඒ නිසා පුළුවන් තරම් ඒ ක්ෂණ සම්පත්‍ය උපයන්න මේ චේතන අඩු කරනවා කියන එක අපිට බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ අහන්නට කවදාකවත් යන්න බෑ. ඒක බුදුරජාණන්සේ ආනාපානේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. පස්සම්බයං කාය සංකාරං, පස්සම්බයං චිත්ත සංකාරං ආදි වශයෙන්. ඉතින් ඒක වුණාට පස්සේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ අඳ ගන්න යන්නේ කොහටද කියන එක කියලා නෙමෙයි බුදුහාමුදුර ගෙනියන්නේ. ප්‍රතිපත්තිය කරගෙන යනකොට යනවා. මේ උත්සාහ කරන්න හදන්නේ ඒ යන ගමන සාධාරණීකරණය කිරීම සඳහා යනකොට උඹලට තේරෙයි සියල්ල සිදුවෙන තැනට ගිනිලා බුදුහාමුදුර අතාරිනවා. සියල්ල සිදුවෙන තැන ගියාම ආතතිය නැහැ. විස්රාමයේ තියෙනවා. ආන එතෙන්ට යනකොට කලබල වෙන්න එපා. නිින්දට වැටෙන්න එපා. කම්මැලි කියන්න එපා. අන්න ඒකට මේ යන්නේ කියන්නේ අපි මේ ප්‍රයත්නයක් කරන්නේ. ඊගා ප්‍රශ්නට යනවා. පිම්බීම ඇකිලිම භාවනා ක්‍රම ඉතාමත් අකනාලේශ විස්තර කිරීම ගැන ඔබ වහන්සේට අප සමගිය ගෞරවයේ පූර්වක අප සමගී ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටි මේ පිළිබඳ තවදුරටත් දැනගැනීම පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සිල්ලා සිල් නම්බර 1 පිම්බීම හැකිලිම සිට බලාගෙන භාවනා කරනට දැනෙන අරමුණු හැකෙන ශබ්ද කෙරෙහි ක්‍රියා කරන්නේ කෙසේද යන්නත් පළවෙනි එක. එතකොට මේ දැනෙන අරමුණු කියලා කියන්නේ මොනවද කියන එක විස්තර ඕනේ මේකෙන් කියවෙන්නේ දැනෙන බාහිර ද්විතීයි අරමුණු කියලායි මට තේරෙන්නේ. මොකද අරමුණු වශයෙන් අපි ගන්න පිම්බීම හැකිලිමනේ. එතකොට අරමුණු කියන වචනේ පාවිච්චි කරන්න ඕන ප්‍රවේශමයි. එතකොට පිම්බීම හැකිලිම විශේෂ බලාගෙන භාවනා කරගෙන යන විට දැනෙන අරමුණු කියන වෙනුවට ඒ අරමුණු නම් කරනවනම් මේ උත්තර දීමට හරි පහසුයි. ඒ නිසා මම හිතා ගන්නවා දැනෙන බාහිර අරමුණු නැත්නම් ද්විතීයි අරමුණු වෙන්න ඇති. හැඟෙන ශබ්ද කෙරේ ක්‍රියාකරන්න ඕන කෙසේද යන්නත් ඉතින් මේක ගැන කතා කරනකොට ඒ බුරුම භාවනා ක්‍රමෙ පිම්බීම හැකිලිම කරනකොට කතා කරන්නේ අපේ ගෙදර මංගල උත්සවයක් හෝ දැන් සිංහල ක්‍රමෙ කියන ඇටෝම් මේස කියනවා කියලා කියන්නේ ඇටෝම් එකක් දෙනවා ඇස්ටෝම් එකක් දෙනවා ඇස්ටෝම් එකක් දෙනකොට ඔක්කොම අමුත්තන්ට එන්න කියන හැබැයි ප්‍රධාන අමුත්තෙකුටත් එන්නේ කියන ඉතින් ඒ ප්‍රධාන අමුත්තයින් ඒක ඉන්විටේෂන් කාඩ් එකේ ගහලා තියෙනවා. ප්‍රධාන අමුත්තයින් ආවල් වෙලාවක මේ දවස් තුනේම ඇස්ටෝම් එක තියෙනවා. ආවල් දවස් තමයි ප්‍රධාන අමුත්තා එන්නේ කියලා. ඒ ප්‍රධාන අමුත්තා එන වෙලාවට තමයි අනික් අමුතු ගොඩක් වෙලාට එන්නේ. මොකද උත්සවයේ ප්‍රධාන තැන එතන. අන්න ඒ වෙලාවේදී ගෙහිමියා ඒ ප්‍රධාන අමුත්තා එන මොහොත දක්වම අර සාමාන්‍ය අමුත්තන්ට සලකමින් ඉඳලා ප්‍රධාන අමුත්තා එනකොට විජහාට තොරණ ගාවට ගිහිල්ලා බුලත් අතක් දීලා වීත්පටිය කප්පොලා අයත් ඒ කන ගන්න ඇවිල්ලා තේ එකක් දීලා වාඩි කරලා මේ සිවුර්ත කරලා කතාව පවත්ලා යනකම්ම එයා ඉන්නේ ප්‍රධාන අමුත්තත් එක්ක. ඒ වෙලාවේ එන අනික් අමුත්තන්ට සලකන්නේ අනික් අමුත්තත් වැදගත් තමයි. නමුත් මේ වෙලාවේ ප්‍රධාන අමුත්තත් එක්ක ඉන්න නිසා අනික් අමුත්ත මේ වෙලාවේ ගේමියට බනින්නෙත් නෑ බලමු අපිට එන්නේ කියලා මේ අර ලොක්කත් එක්ක විතරයි ඉන්නේ. අපි ගැන බැලුවේ නෑ මට කතා කරුවේ නෑ කියලා කියන්නේ නෑ. ඒ වගේ තමයි අපි ප්‍රධාන අමුත්ත තමයි පිම්බීම හැකිලිම. පිම්බීම හැකිලිම ආවනම් එතකොට සද්දත් දැනෙනවා, වේදනත් දැනෙනවා, හිසිවිලිත් වෙනවා. නමුත් අපි පුළුවන් තරම් සමීපව ගෞරවයෙන් පිම්බීම හැකිලිමත් එක්ක ගත කරගන්න. අනිත්‍යව තියෙන බව දැනගන්න. සමහර විටකේ සද්ද පිම්බීම හැකිලිම යට කරගෙන ගියොත් විතරක් ඒ කියන්නේ මඟුල් ගෙදර වෙච්ච කලබලයක්. ඒ වෙලාවේදී විතරක් ප්‍රධාන අවස්ථා තියලා ගිහිල්ලා ඒක පොඩ්ඩක් බලලා ඉන්න එපා අපි. ඉතින් මේක තමයි දැන් නිදර්ශනේ මම දන්නේ ඒකෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවාද කියලා ප්‍රධාන ආරමුණ සහ ද්විතීයි ආරමුණ කියන වචන දෙක හොඳට නිර්වචනය කරගන්න පිම්බීම හැකිලිම ගැන කතා කරනකොට ප්‍රධාන ආරමුණ වෙන්නේ පිම්බීම හැකිලිම අනිත්‍යව ද්විතීයි ආරමුණු පිම්බීම හැකිලිම මතුවලා තියෙනවනම් අනික් සියලුම දේවල් නොසලකා හරියට කිසිම පාඩුවක් වෙන්නේ ප්‍රධාන මුත්තත් එක්ක ගත කරන එකයි තියෙන්නේ ඒ නිසා මම කියනවා මේ මගේ මේ උත්තරේ තව විස්තර කරන්න පැති ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා හිටනවා මේකෙන් විස්තර නොවන කොටස් තියෙනවා කරුණාකරලා සභාගත කරන්න. මොකද කාටත් ඒක පිළිතුරු වැදගත් නිසා. ඊට පස්සේ දෙවෙනි කොටස පහසේ ධන හිසක යම් වේදනාවක් පැමිණි විට ඉරියව් මාර්ග කිරීම මගින් මේ සමතේ කරගැනීමෙන් භාවනා කිරීම සුදුසුද යන්නත් එතකොට ඔය කියන්නේ දෙවෙනි අමුත් එක්ක ඇවිල්ලා පිම්බි මැකිලින් බල බලා ඉන්නවා පාදේ වම් ආදී වේදනාවක් තියෙනවා. ඉතින් එතකොට මේ දෙක සංසන්දනය කිරීම හරහා තමයි උත්තරයකට යන්න පුළුවන්. එක අපි හිතමු පිම්බීමේ හැකිලීමේ තීව්‍රතාවයේ 30ක විතර තියෙනවා. ඒ තියේදී ධනසේ වේදනා 10ක් විතර නම් තියෙන්නේ අපි ධනසේ වේදනා ගණන් ගන්නෑ. පිම්බීම හැකිලීමේ අර 130ක තීව්‍රතාවයත් එක. දැන් මේ 10 දිනුනක ටික ටික වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අපි හිතමු 30 30 තකට තක හිටිනවයි කියලා. පිම්බි වැකිලි මෙහෙන් දැනෙනවා මෙහෙන් වේදනාව දැනෙනවා. දැනිච්ච වේදනාව උග්‍ර වෙලා 30කට يعني පිම්බි වැකිලි මට්ටමට අන්න එතෙන්න යනකම්ම පිම්බි වැකිලිම තමයි තන දෙන්නේ යම් වෙලාවක මේ ආදී වේදනාව පිම්බි වැකිලිමට වැඩි මං ගත් ඉලක්කම හැටියට කියනවා 30 ඉක්මවල ගියා නම් දැන් ඊට පස්සේ අපි අවධානය පිම්බි වැකිලිමේ තියන්න බෑ. අවධානය ඉබේම යනවා වේදනාවට ඒ වෙලාවට විතරක් උත්සාහ කරන්න කියනවා මේ මෙතෙක් කියලා බැරිවේ පිම්බීමේ ස්වභාව ලක්ෂණ හැකිීමේ ස්වභාව ලක්ෂණ. දැන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න කියන එක කපනා වගේද පුච්චනා වගේද අනිනා වගේද මිරිකනා වගේද ඇවිදින වේදනාවක්ද එක තැනක තියෙන වේදනාවක්ද කියලා පුළුවන් තරම් වේදනාව ප්‍රධානමුත් වශයෙන් සලකලා අදිශියේ ඒකට තරහ වෙලා අයින් කරන වෙනුවට ඒකේ තියෙන ස්වභාව ලක්ෂණ බලන්න. එහෙම නැත්නම් මේ ප්‍රශ්න කරු ලියනකොට පැහැදිලිව පේනවා ධනිෂ්‍ය ආපු වේදනාවට තරහයිති මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නේ. වේදනාව පිළිබඳ ද්වේෂයකි. අන්න ඒක දැක ගන්න පුළුවන්. ආයි පිම්බීම හැකිලිමේට රුචියක් මනාපයක් තියෙනවා. වේදනාවට අරුචියක් අමනාපයක් තියෙනයි කියලා ඒකත් වේදනාවේ ලක්ෂණයක්. මේ ලියලා තියෙන්නේ ඒක බලන අදහසකින් නෙමෙයි ස්වභාවයෙන් උපන් වේදනාව නැද්දකින් නොපතන් නොදෝමකින් කියන විදිහට ප්‍රශ්නෙම නගලා තියෙනවා. නමුත් දැක ගන්න පුළුවන් නම් වේදනාව පිළිබඳ තියෙන අමනාපේ මම හිතන එක තාම දක්ෂ යෝගාවචරයෙකුට කළ හැක්කක් අනික් කර කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක යෝගාවචරයාගේ වගකීම් භාරයේ තියෙන එක. මොකද මේ මෙතන මේ වේදනාව කියන එකෙන් අදහස් කරන්නේ pāli භාෂාවෙන් කියනනම් දුක්ඛ වේදනාවකට. අපි සාමාන්‍ය සිංහලෙන් වේදනාව කියලා කිව්වට පාලිය වේදනාව කියන්නේ විඳීම කියන එකයි. ඒක සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, අදුක්කම සුඛ වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන විදිහට පේන්නේ වේදනාව කියන අදහස තියෙන දුක් වේදනාව. දුක් වේදනාවේ ස්වභාවය තමයි ද්වේෂය. නොවනා ගතිය, නුරුස්න ගතිය. අන්න ඒක දැක ගන්න පුළුවන්. මට දැන් පිම්බීමක් කිලෝමීටර නම් හොඳයි කියලා හිතෙනවා, වේදනාවක් තියෙනවා නම් නොදකින් කියලා හිතෙනවා කියලා. ආ නේ දැන ගැනීම ලොකෝ මේ භාවනාවේ ලොකු තලතුණකමක් වෙන්නවා. ඊට පස්සේ වේදනාව තීව්‍ර වැඩි නම් තමයි අපි බල්ල බැරි නම් සමාහට නැගිටලා යන්න වෙනවා. මට ඉරියව මාරු කරන්න වෙනවා. ඉතින් ඉරියව මාරු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක බලලත් චේතනාව තේරුම් අරගන්න ඕනේ. මම කකුල වේදනාව නිසා මං හිත ඇඟ මට කියනවා කකුල දිග අරපන් කියලා නැත්නම් නවපන් කියලා. ආයේ දේ කරන්න කියනවා නැවතිලි යෝගාවචරයක් විදියට. කරලා ඉවරනට පස්සේ නැවතත් පිම්බීම හැකිලීමට එනවා කියන අදහසින් ඒක තමයි දෙවෙනි කොටසට දෙන්න තියෙන උත්තරේ. වරක් යම වේදනාව එසේම තිබීටි ඒ දෙස බලා සිටීම. ඒ තාමත් උත්සන්න වී කැත්තකින් කපන මට්ටමට උග්‍ර විය. උවද එය බැස යන තුරු ක්‍රමයෙන් බැස යන බව අද්දුටිමි. නමුත් එක් එක්වරක් පමණි. ස්වාමීන් වහන්සේ ඉන්පසු වේදනාව දැනෙන අර මහත් වූ උග්‍ර වේදනාව සීපත් වීමෙන් ඉරියව මාරු කිරීම සිදු කරමි. මේ භාවනාවේ ඉදිරි ගමනට බාධාවත් දැනන පහදා දෙන්න හිමියෙනි. නමුත් ඇත්තට මේ අන්තිම කොටසෙන් කියනවා තුන් දෙවෙනි දෙවෙනි කියප එකට හොඳ උත්තරයක්. ඒක දවසක අත්දැකලා තියෙනවා. වේදනාවේ මුලක් දැකලා, උග්‍ර වූ මැදක් දැකලා, ජීවියන කැල කැලවරක් දැකලා. ඉතින් ඒකට නමුත් අන්තිමට බීතිකාවක් ඉතුරුලා තියෙනවා. ඊට පස්සේ ඒක ආව එනකොට බයක් ඇති වෙලා තියෙනවා. අවශ්‍ය කළ තියෙන බයක් නෙවෙයි මං එදා මේ මගේ දෙයක් ඉවසගෙන හිටියා. මට ඒක නැවත නැවත කිරීමෙන් වේදනාවේ මුලමදාක බලන්ට ලැබේවා කියලා. නමුත් වේදනා මට්ටම් තුනක් තියෙනවා පුංචි වේදනා, මධ්‍යස්ථ වේදනා සහ ලොකු වේදනා කියලා. පුංචි වේදනාවක් ජය ගන්න පුළුවන් වුණාට මධ්‍යස්ථ වේදනාවකට යන්න නම් පුංචි වේදනාවන් ජය ගැනීමේ සූරකම තියෙන්නත් ඕනේ. වේදනාව නැවතෙයි කියලා අපේක්ෂාව තියෙන්නත් ඕනේ වීරත්වේ තියෙන්නත්. එමේ යනකොට ටික ටික ටික ටික අර වේදනාව මට්ටම් ඉහළ ඉහළ මට්ටමට ගිහිලා අවසානයේ නිකන් මතක සටහනක් තියෙන කවදා හෝ පර්යංකේදී මරණ වේදනාව අත්දකපු දවසට පස්සේ තමයි සෝවන් වෙන්නේ. කට්ටි පණින තාක්කල් මරණ වේදනාව දක්වා එන වේදනාවට කට්ටි පණින තාක්කල් තමයි සෝවාන් මාර්ගයයි පතර දාන්නේ. නිසා කොයි වෙලාවක හරි ජීවිත පරිත්‍යාගයෙන් මුළු ජීවිතේම මේ බෙල්ල කඩා ගන්නවා, කැවුත්ත කණ්ඩා හදනවා, ලේ බොණ්ඩ හදනවා, මරනවා, පෙති ගහනවා කියද්දි කාගෙන ගිය දවසේ මේක මේ අනුන්ගේ දෙයක්. ගන්න කෙනෙක් ගනින් කියලා කී දවසට පස්සේ දවස් තමයි සෝවාන් මාර්ගයේ තියෙන නිසා ඔක්කොටම හම්බ වෙන එකක් නෑ මට වෙයි. මොකද ඔක්කොටම ඕනලා දෙන්නේ සෝවාන් නුනුනත් කමන්නේ මේ ශාරීරික ලස්සන තියෙන්න eBay. මැරුණත් කමන්නේ මිනිය වෙන්නට තියෙන්න eBay. යන්නේ මිනිසුන්ට මේ ඉතින් ඒ නිසා ඒක හරි ගස ගන්නයි කල්පනා තියෙන්නේ. ඒ නිසා ටිකක් මේ දානේ පැත්තක් කල්පනා කරන්න ඕනේ මේ කය ජීවිත දෙක උදණ්ඩ බලාගෙන යන්න ඕනේ එක සැරේ නෙවෙයි. ටික ටික ටික ටික බල්ල කට්ටේ නගන්නවා. ඒ ගොඩක් කලකට වේදනාවත් එක තමයි සංසන්දනය කරන්න පුළුවන් කායන පස්සනාව විස්තර කරන්න බෑ. සංඥා ගැන ඔක් කරන්න බෑ. සංස්කාර ගැන කරන්න බෑ. විඥාන ගැන කරන්න බෑ. වේදනාව තමයි අපිට තියෙන බල්ල කට්ටේ නැත්තම් මේ සූචකය දැනගන්න පුළුවන් කොච්චරක් වේදනාව වියස ගන්න පුළුවන්ද කියන එක. ඒක ඇත්තටම කියනවනම් මේ භාවනා කරන එක කරන්නේ නෙවෙයි අල්ලපු ගෙදර මනුස්සයටත් තේරෙනවා. මේ මනුස්සයට ගැහුවට බැන්නට ගණන් ගන්නෑ. ඒ ඊයසීමේ ශක්තිය එනකොට මේ කවුරු කොනහඬ ගියත් මොනවා කරුවත් නිකන් පීඩිය එළියට වේනා ගායනා කරා වගේ එහෙම ගතියකුත් වෙනවා. ඒක නිසා ඒක මේ භාවනා කරන එකනට ගුරුවරයෙක් තරන්නේ පුරුදු කරන ඉන්න කෙනාට අසල්වාසීන්වත් තේරෙනවා වේදනාව පිළිබඳ ප්‍රශ්නේ. ආනාපාන සති භාවනාදී උග්ඝහ නිමිත්ත පටි පටික නිමිත්ත යන කුමක්ද? අතරම වැරදි වචන පාවිච්චි කරලා තියෙන්නේ. පළමු ධානයේ පැමිණ ආයකු වැඩි යුතු ඊළඟ පියවර කුමක්ද? මේ පැත්තට මම සාමාන්‍ය මේ භාවනා උපදේශ මූලික ටික කියවන්නේ කියලා මම කියනවා. මේ සමත පැත්තට මාව අඬ ගන්න ගියට යන්න බෑ. මගේ ඩීසල් එන්ජින් එකක් තියෙන මේකට පෙට්‍රල් දැම්මට දුවන්නේ නැහැ. ඒ නිසා මම කියන මේ ප්‍රශ්නකරුට මේ අපි ඉස්සෙල්ලාම කියලා තුන මේ සතිපට්ඨාන භාවනා උගන්වන්න හදන්නේ. මේ දෙන උපදේශ මිසක්ක ගුණ අනිපත් අරලා බඳින්න එපා කරත් යදින්නේ නැහැ. මේ කියන දේ තේරෙන්නේ නැත්නම් මම අහන්න මම කියලා දෙන්නම් ආයසරයක්. මේක එක්කනට ඕන දේවල් කරන්න බෑ මොකද 30ක් 40ක් එක යන ගමනක් තියෙනවා. ඒකට චීන හිතාම කන්න ඕන නම් චීන හෝටල් එකට යන්න. මේ මේ හෝටල් කොයි කැම නැහැ. මේක දෙන්න හදන්නේ සතියමයි අපි පුළුවන් තරම් ඕන දේ මේක අබුද්ධහකමක් හෝ වැරදි දෙයක් කියලා නෙවෙයි මම මේ කියන්නේ. අපි කියලා පටන් අරගන්න මේකේ සතිපට්ඨානෙ උගන්වන්නේ සතිය සම්බන්ධ දේවල් වලට නම් මම ශක්ති ප්‍රමාණයෙන් වග වෙනවා සමාධිය පිළිබඳ විස්තර ගන්න ගත්තොත් අපේ මේ හම්බෙලා තියෙන පැයක් තුරත වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා සමා වෙන්න මම මේ ප්‍රශ්නේ ඉවත දානවා. කර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වඩන විට ක්‍රමයේ ක්‍රමයෙන් සියුම් යන ආශ්වාස ප්‍රශ්වාස නොදෙනියන අවස්ථාවට එළඹුණද ඊතරම් වේලාවක් පවත්වාගත නොහැකිය. නැවත වරක් සිත ආස්වාසයේ වෙත ගමන් කිරීමෙන් හෝ වෙනත් සිතවිලි ඔස්සේ ගමන් කිරීම සිදුවේ. මෙලෙස තුනී වේන හුස්මරල්ල අවසානයේ පවතින කිසිත් නොදැනෙන ස්වභාවයේ දිගටම පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතු වන්නේදයි පහදා දෙනමින් ගෞරව සම්ප්‍රිත ඉල්ලා සිටිමි. ඉතින් මේකට කියන්න තියෙන්නේ අපේ මේ භාවනා අධ්‍යක්ෂින් සියල්ල සාපේක්ෂයි. අපි අරමුණක් අරගෙන නිමිත්තක් දීලා ඒ නිමිත්ත වඩන්න කියනවා. ආස්වාසය මෙහිමයි ප්‍රස්වාසය මෙහිමයි. එතකොට නිමිත්ත ගෙවිලා ගෙවිලා ගිහිලා අනිමිත්ත தත්තරපත් වෙනවා. අරමුණු කරන්න බැරි தත්තරපත් වෙනවා. ඉතින් අරමුණු කරන්න බැරි தත්තර ගියාට පස්සේ හිත ඒකට සාපේක්ෂව අරමුණු තියෙන தත්වෙට යනවා. ආයෙත් අරමුණු තියෙන தත්වෙන් ඉඳලා ආයෙත් අරමුණු නැති தත්වෙට යනවා. ආයෙත් අරමුණු තියෙන தත්වෙන් ඉඳලා ආයෙත් අරමුණු தත්වෙට යනවා. ඒ නිසා යම් වෙලාවක Taman ගිහිල්ලා නිමිත්ත අරමුණ ස්වභාව ලක්ෂණේ ගෙවම් කරන ගෙවම් කරන ගියාට පස්සේ ඒ විවේකයකට ආවට පස්සේ තන දැන් මේ විවේකයේ අන්තිම තමයි ආය නිමිත්තක් පහළ වෙන එක. ආය අරමුණක් පහළ වෙන එක. ආය ස්වභාව ලක්ෂණයක් පහළ වෙන එක. ඒක දිහා බලනකොට ඒක ගෙවුනොත් ආයෙත් යනවා විවේක ස්ථානයකට. ආයෙත් එනවා විවේක නිමිත්ත ස්ථානේ. ආයෙත් එනවා නිමිත්ත ස්ථානේ. අන්න ওই දෙකටම සමහිතාපු දවසේ තමයි නිවන් දකින්නේ. නිමිත්ත තිබුණත් අනිමිත්ත තිබුණත්, සැප තිබුණත්, දුක තිබුණත් ඉතින් අර එක සැරයක් හරි අනිමිත්ත දැකපු කෙනාට නොදකපු කෙනාට වැඩි භාවනා මාර්ගෙ විවුතයි. එයා දැනගන්න ඕනේ යන්තනක හිත විවේක අනිමිත්ත අරමුණක් නැති තත්ත්වයට ගියා නම් ඒ ජවනිකාවේ අවසානයේ තමයි නැවත නිමිත්තක් පහළ වෙන එක. එක්ක ආනාපාන පහළනවා, එක්ක හිතවිල්ල පහළ වෙනවා. කලබල වෙන්න එපා. ඒ පහළ වෙන දිහා බලාගෙන ඉන්න. කලබල වුණොත් තමයි ඔක ඇවිස්සෙන්නේ. කලබල නැතිනම් ඒක ආයෙත් ගෙවිලා යනවා. ඒලා ආය අනිමිත්තට යනවා. ඒ අනිමිත්තට යෑම ආනාපාන දිගේ වෙන්න පුළුවන්, වේදනා දිගේ වෙන්න පුළුවන්, ශබ්ද දිගේ වෙන්න පුළුවන්, හිතවිලි දිගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ හිතන්න එපා මේක සදාකාලිකයි කියලා. ඒක සදාකාලික දෙයක් මේ ලෝකේ නැහැ. අනිමිත්තට ආපම මේකත් తాවකාලිකයි. ඊට පස්සේ ආයෙ නිමිත්ත එනවා. නිමිත්තට ආපම ඒක දිහා කලබල නැතුව බලනොත් ඒකත් ආයෙ අනිමිත්තට එනවා. ඔන්න ඔය දෙකේ මේ නිමිත්ත මේ අනිමිත්ත කියන දෙකටම සමසිත දෙකේදීම සමසිත පහල කරනවා කියන එක තර්කයට අහු වෙන්නේ නැහැ. මොකද බොහෝ වාරයක් භාවනා කිරීමේ ගන්න ඕනේ. මොකද අපි ජීවිතේ මෙතෙක් අත්දක්ව නැති එක තමයි අනිමිත්ත ස්වરૂපය. නිමිත්ත අත්දකලා තියෙනවා. දැන් අපි කරන් තියෙන්නේ අනිමිත්ත අනිමිත්තයි කියන එකේ නිමිත්ත අනිමිත්ත මට වේවා නිමිත්ත නොවේවා කියලා ද්වේෂ කරන්නේ නැතුව දෙකටම සමසිත පහල කරගැනීම සඳහා නැවත දැන් හුස්ම රැල්ල නම් ආයෙත් හුස්ම රැල්ල දිහා බලන්න. මම පුංචි ඉඟියක් දෙන්නම්. මේක මේ ලියලා තියෙන විස්තරය හොඳ පිළිසිතුයි. මම හිතනවා ඒක නට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. තමයි යම් කිසි ලාක විවේක ස්ථානකට ඉන්නවා. විවේක මට්ටමේ ඉන්නකොට ආනාපානෙ මත වෙනවා කියන්නකො. ඒ මත වෙන ආනාපානදී ප්‍රස්වාසයේ අග විතරක් බලන්න. ප්‍රස්වාසයේ අග විතරක් දෙසලක් විතර බලනට ඉබේම සංසිඳනවා. එහෙම සංසිඳලා ඉනකොට ඊට ගන්න ඕනේ ලාකය ආනාපානෙ ඉන්න පුළුවන්. ආවට පස්සේ ආයතර ප්‍රසවාසයේ අග විතරක් බලන්න. පිම්බීම හැකිලිම කරන කෙනා හැකිලිමේ අග පැත්ත බලන්න. කොහොමද ගෙවම් කරන පැත්ත බලන්න. ගෙවම් කරන පැත්ත බලපුවම ආයි බොහොම ඉක්මනට තමන් අපේක්ෂා කරනවට වඩා ඉක්මනට ආය සංසිඳන තැනට යනවා. කට්ටියට නිදිමතද නෑ. මොකද ගොඩක් කල මම කතා කරන්න පටන් ගත්තම බබාලා දොයන්න පටන් ගන්නවා නැලවිලි කවියක්. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා යෙදී සිටින විට අවස්ථාවේ මට දැනෙන්නේ ශරීරයෙන් පිටවි මා වෙනත් ස්ථානයක සිට මා දිහා බලා සිටින බවයි. ඒ අවස්ථාවේදී මට කිසිම වේදනාවක්වත් නොදැනේ. මෙම අවස්ථාවේදී මා කුමක් කළ යුතුද යන්නේ පහදා දෙනෙමි නිල්ලමි. සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා නිමිත්තක් දිහා බලනකොට අජ්ජත්ත වශයෙන් එක දිහා බලන් ඉගෙන ගන්න බහිද්දා වශයෙන් එක දිහා බලන් ඉගෙන ගන්නයි කියන්නේ. මෙතන ලියලා නැහැ භාවනාවේදී හිතන වෙලාවට මොකද්ද කර්මණු කියලා දීලා නැහැ. මම ඒ නිසා මම ප්‍රශ්න විස්තර කිරීමේ පහසුව පිණිස මම ආනාපාන කියලා හිතනවා. අපි ආනාපාන භාවනාව ප්‍රകൃතියෙන් අත්දකින්නේ මේ හැමි. හැම කියලා කියන්නේ අපි අජත්ත බහිද්දා වෙන් කරන සීමාව. අපි දෙචිස් කුණුපේ ගැන කතා කරන සර්වචන්සි සඳහන් කරලා තියෙන්නේ උද්දං පාදතලා අදෝ කේශමත්තකා තචපරියන්තා මේ දෙතිස් කොනපේ සීමා වෙලා තියෙන ඉහළින් කෙස්සල්ල යටින් පාදතලයේ යතරමැද හැමෙන් සීමා වූ කොටස. ඒ හැමේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය තියෙන්නේ. මොක ඇත්තක වහාගෙන භාවනා කරනකොට සමාහට ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට යනවා මොලේ මැද දිහා. සමාහට පිටින් පිටතට පිටින් පිටතට යනවා. ඉතින් අර මොලේ ඇතුලට යනකොට පේන්නේ පිටේ ඉඳලා වෙන කෙනෙක් ආශාස ප්‍රසාද කරනවා බලනවා වගේ. මෙහෙන් පිටතට යනකොට පේන්නේ මේ සීමාව කඩලා ගිහිල්ලා වගේ. ඉතින් මේ දෙකම භාවනාවේ ස්වභාවික தත්ත දෙකක්. ඉතින් ස්වභාවික தත්ත්වයේදී දිගටම ආනාපාන යන්න මේ අජ්ජත් බහිද්දා කියන දෘෂ්ටි කෝණේ මාර්වීමක් විතරයි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කල යුත්තේ මේ මෙතෙක් කියලා මම අජ්ජත් වශයෙන් බලහින්න ඉපෙක දැන් බහිද්දාවේ සිද්ධ වෙනවා. නැත්නම් බහිද්දා වශයෙන් තියාගෙන ඉපෙක අජ්ජත් වශයෙන් සිද්ධ වෙනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ බණක සඳහන් කරලා තියෙනවා. තමන් ඉඳ ගන්නකොට හරියට ඇහෙන් බලලා වගේ නාසිකාග්‍රයාග හරි උඩුතොලේ හරි කියලා අපි මේ හැපෙන තර කියලා භාවනා කරන ගිහලා හොඳට විනාඩි කීපයක් මේ මූණට මූණ දාලා තිනවා වගේ ආනාපානි කරගෙන යනකොට නිකමට හරි යෝගාවචරයට බලන්න හිතනොත් දැන් මේ හැප්පෙන තැන කොත හැප්පෙන තැන කොතනද කියලා කදාකත් මෙතන නෙවෙයි. එහිමීට එමීට එමීට සෙන්ට්‍රලයිස් වෙලා. මැදට ගිහිල්ලා එහෙම නැත්නම් හිතාන හිටපොතෙන්ද ඉස්සරහට ගිහිල්ලා. එසකොට හිතනවා මේ බලන්න ගිහිල්ලා අවුලක් නේද මං කරගත්තේ අපරාධ නේද කියලා නෑ. ඒක පුත්‍රජානන්සේ කියනවා මේ ගමනේදී දැකිය යුතු 11 පැත්තෙන් පැති දෙකක් තමයි ඇතුළට සහ බාහිරට යන්නේ. ඉතින් ඒකට අනත්ත ලක්ෂණය විස්තර කරනකොට කියන්නේ අපිට අනාත්ම භාවයේ වැටහෙන ක්‍රම පහක් තියෙනවා. අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ පරතෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ ඒ පරතෝ කියලා කියන්නේ Taman දිහාම පිට කෙනෙක් විදිහට පේන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට රූකඩයක් සක්මන් කරනවා වගේ Tamanටම පේනවා. ඒ වගේ පරතෝ දර්ශනය දැක්කට පස්සේ තමයි අපිට මේක කවදාද මැරුණට පස්සේ මේ කය මැරලා ගියාට පස්සේ තමන්ගේම අවමංගල්‍යයට සම්බන්ධ වෙලා ඇවිල්ලා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූපසමෝ සුඛෝ කියලා ගාතාව කියන එකයි තියෙන්නේ. දැන් තමන්ම මැරිලා තමන්ම ගිහිල්ලා මේ අවසාන ගෞරවය දක්වන්න. ඉතින් ඉන්නවා මෙහෙම කරන බටහිරට ඔළුව දාගෙන මිනි පෙට්ටි ඉන්නවා. තමන්ම ළඟට ගිහිල්ලා අනිච්චාවත සංඛාර කියලා කියනවා. ඉතින් ලේසි නෑනේ. අපි සාමාන්‍ය හාමුදුර කෙනෙකුට ගානක් දීලා ඔක් කියවන්නේ. ඒකනේ දැන් තමන්ම මැරෙන්න ඕනේ. මරණංශය භාවනාවත් ඔච්චරයි තියෙන්නේ. මෛත්‍රී මේ විපස්සනා කරනකොට අනන්ත වා ලක්ෂ වාර ගාණ හම්බ වෙනවා Tamande. Tamange ආමංගල්‍යයට සම්බන්ධ වෙන්න. ඒක සම්බන්ධ වෙච්ච මනුස්සයට ඒක ජොලියක් විතරයි. මම කොහමද මැරිච්ච දවසේ සමහරලාට උඩ ඉඳලා දැන් අර රිසර්ච් එකක් කරනවා මේ මරණය අත්දැකීම් වලට උඩ ගිහිල්ලා බලනවා කියලා නේ කියන්නේ. ලෙඩා මෙහෙම ඉන්නකොට පේන්නේ නැති ලකුණු වගේක් ඇඳේ තියෙනවා. ලෙඩාට පේන්නේ තු කොට්ටේ මෙතන රතු පාට නිල් පාට උඩ ඉඳලා බලනකොට විතරලු පේන්නේ ඉතින් ලෙඩා ඉතින් ඇඳට ගෙනිලා සීනති කරාට පස්සේ එයා කියනවලු මේ වගේ ඒවා කියනකොට කියන එහෙනම් උඹ මේ ඇඳේ තියෙන විශේෂ ලක්ෂණ දැක්කද කියලා ඉතියාට හරියට කියන්න පුළුවන් නම් මම බුදිය ගත්තට පේන්නේ නැති උඩ ඉඳලා පමණක් බලනකොට පේන රතු ලප නිල් ලප මෙහෙම ඇඳේ තිබුණයි කියලා එතකොට ඒගොල්ලෝ ඒක මේ සහතික කිරීමේ ලක්ෂණක් විදිහට ගන්න. මේක බොරු කියනවද නැත්නම් ඇත්තටම දැක්කද කියලා. ඒ වගේ නිතර බලාපොරොත්තු වෙන්න පිට ගිහිල්ලා මේක දිහා බලලා අනිච්ඡාවද සංඛාර කියලා කියන්නේ. මේක බුදුහාමුදුරුවෝ දැකපු නැති අපි විතරක් දකින්න කන්නේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ දැකපු බලපල්ලා කියලා අපිට පෙන්වපු දෘෂ්ටි කෝණයක් විතරයි. නැවත නැවත දකින්න බීවා කියලා හිතන්න. එතකොට මේ අනුන්ගේ විනියක් දැකලායි තමන්ගේ විනියක් දැක්කයි කියලා මහා ලොකු වෙනසක් නැහැ. කොහොමවත් මේක මලමිනියක් තමයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන විට හුස්ම රැල්ලේ නතර වීම හා ඈත හුස්ම තීම හොඳින් අත්දැකීමි. මෙය සමාධියද එසේනම් සමාධි හිත විදර්ශනාට හරවන්නේ කෙසේද? ඒ නංවනං ඕනේ නැහැ. ඒ හුස්ම වැටීම නතර වීම ලක්ෂ කෝටි වාරයක් බලන්න. බලනකොට ඒකේ අදාළ නම ලේබල් එක වදී මේක සමාධියද විදර්ශනාට හරවන්නේ කෙසේද? ඒවා නිකන් මේ මොකද්ද කියන්නේ? යන සරල ස්වාභාවික පද්ධතිය මූලධර්ම මාර්ගයෙන් සංකීර්ණ කරගන්න හදනවා. මොකට ඕම යන්න දෙන්නේ. ඔක ලක්ෂ කෝටි වාරයක් පේන්න අරින්නේ. එතකොට Tamanටම මේ ඒකේ නංගන් ඔක්කොම ටික හම්බ වෙයි. ඒ නිසා මේක හොඳ දෙයක්. නමුත් මේක මේ කිරන්න මනින්න නම් කරන්න යෑමෙන් වෙන්නේ සතිය කැඩිලා කල්පනා ඥාන වලට වැටිලා අපරාධ පෑදීදියට බොරදී එකතු වීමක් වෙන්නේ. පෑදීදියට බොරදීෙක් නොවේවා. මොකන්ද පෑදීදියට බොරදීෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා අර පන්න කපියක් තියෙන. ඒ වගේ ওই යන ක්‍රමයට උදව්කරනද ඒ නම් වනම් දෙන එක අපිට එමීට පස්සේ කරන්න පුළුවන්. තව විනාඩි 10යි තියෙන්නේ. මේ ඉංග්‍රීසි ප්‍රශ්නක් තියෙනවා මම ඒක මේ පස්සේ ගන්නයි බලන්නේ. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ අනුව කෙනෙක් දරුවෙක් නිදා ගන්නා පසුව බලාගෙන සිට අන්තම තමාගේ කය ලෙස බලා සිටීමේදී ඊටමත් ඉක්මනින් ආනාපාන සතියට හිත යොමු වේ. ඒ සමාධිගත වේ. ඊට පසු කුමක් කළ යුතුද? ඉතින් ආනාපාන සතියේ යොමු වුණාට පස්සේ ආනාපාන සතිය විපරිණාමය බලන එකයි අපිට තියෙන්නේ. ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්නවා. ඒක පැලයක් තෙත පොළොව ගිටියුවට පස්සේ කණු කැපිලා රිකිලක් අංකුරයක් එළියට ඇවිල්ලා ඒක විහිදිලා අතුපතර විහිදි වැවිලා මල් පැල ගැන්විලා ආයෙකින් ඇට හැදිලා ආයෙ තැම්පත් වෙලා ආදි වශයෙන් මේ ආනාපානය මේ මූණට මූණ දාලා තියාගන්නයි අපි নানা ආකාර උපක්‍රම කරන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ එහෙම දිහා එක දිග්ගටම ආනාපාන දිහා බලනකොට කාලයට සාපේක්ෂව මොකක්ද ආනාපානට වෙන්නේ කියලා. ඒක තමයි මේ යෝගාවචරයාගේ අවධානයේ යොමු විය යුත්තේ. සක්මන් භාවනාදී කෙසේ කයේ ඇතුළත අවබෝධ වී කයේ වෙනස් වීම එනම් ඇතිවීම නැතිවීම පසුව පපු ප්‍රදේශයේ ලේ ගමන් කිරීම පවා දැනෙන්න පටන් ගනී. ඒ தત્ත්වයේ නිවැරදිද උපදේශපතමි. කොයිම මොහොතක හරි මම දැන් මෙතන කියන සීමාව ඇතුලේ කියන ඔක්කොම තොරතුරු හරියි. යම්ම චිත්තක්ෂණයක මම නෙවෙයි වෙන කෙනෙක් ගැන හොයන්න පටන් අරගත්තොත් මේ මොහොත නෙවෙයි ඊ හරි පෙරේ හෙට හරි වහන පටන් අරගත්තොත් මෙතන නෙවෙයි තව තැනක් ගියොත් ඒව වැරදි. ඉන්ෂා සක්මන් කරනකොට තමයි අස්පනා පිට යමක් වැටෙනවනම් උළුවන් තරම් මාලයකට මල් ලමුනන්නා වගේ එnde ende ende ende තොරතුරු ඇමිනෙන් අරින්න මල් මාලාකාරයක් වාගේ නිසා මේවා හොඳයි. ඒකත් බලන්න තියෙන්නේ මේ සක්මනේ කාලානුරූප මොකක්ද ඇති වෙන වෙනස. ආනාපාන දිහා බලනකොට මොකද්ද ඇති වෙන වෙනස කියලා බැලීමක් තමයි අපි භාවනාදී බලාපොරොත්තු වෙන්නේ. කර්සෝමින් වහන්සේ සක්ම භාවනා කරන අවස්ථාවේදී පාදයේ කෙරෙහි අවධානය යොමු කරමින් ඔසවනවා, ගෙනිනවා, තබනවා ලෙස මෙනෙහි කරන විට සමහර අවස්ථාවල ශරීර වේදනාව පාදයේ කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි පරිදි ප්‍රකට වේ. එවන් අවස්ථාවල මා ශරීරී වේදනා දරාගෙන පාදයේ කෙරෙහි අවධානය යොමු කරන උත්සාහ ගනි. බොහෝ විට වේ ටික වේලාවකට පසු ශරීර වේදනාව තනින් තනට මාරු වී නැති වී යයි. මෙසේ වේදනාව උත්සාහයෙන් දරාගෙන පාකිරීම අවධානය යොමු කරමින් සක්මන් කිරීම නිවැරදිද? එසේ නැතිනම් එවැනි අවස්ථාවල කුමක් කරන්නේදයි උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අතර වේදනාව පවතිද්දී වේදනාව හරහා වේදනාව විනිවිදමින් වම දකුණ බලන්න පුළුවන් නම් හොඳයි. මු සමහර වෙලාවට මේ බැරි තරම් වේදනාව එනවනම් අපිට ඒකට ශරීරයෙන් අහන්න වෙනවා උඹට මොකද්ද ඕන කියලා. ඉඳගෙන ඉන්න ඕනද? මොකද්ද කරන්න ඕන කියලා බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවනේ. එයාට උපදෙස් දෙනවා. එයා යනෝ කටයුතු කරන පුළුවන් නම් දරා කියාගෙන හෝ නැත්නම් වේදනාව හරහා වම දකුණ බලමින් යන්න පුළුවන් නම් මේ විස්තර කරලා තියෙන විදිහට ඒකෙන් තමයි ලොකු පෞරුෂත්වයක් ගොඩනගෙනවා. ලොකු අදිෂ්ඨාන ශක්තියක් ගොඩ නැගෙන නිසා ඒක අනුමත කරන්න පුළුවන් හොඳයි කියන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ හැම චේතනාවක් කර්ම රැස් කර ගනීද මෝහය චේතනාවටද කර්මඵලයටද බලපාන්නේ කෙසේද ඔබ වහන්සේට තිරුවන් සරණයි චේතනාම්බිකවේ කම්මං වදාමි කියන එක තමයි ඒක ප්‍රශ්න ලකුණක් අහන්න දෙයක් නෑ ඒක සර්වඥාන්සික ප්‍රකාශනයක් හැම චේතනාවකම කර්මයක් ඒක පළවෙනි කොටස මෝහය චේතනාවටද කර්මපරිත බලපාන්නේ කෙසේද? මෝහයක් ඇති කෙනාට විතරයි චේතනා පහළ වෙන්නේ. චේතනා මෝහයක් ඇති කෙනාට විතරයි කර්ම රැස් වෙන්නේ. ඒ නිසා කර්ම රැස් වීමට අත්‍යවශ්‍ය මූලික සාධකයක් තමයි මෝහය. මෝහය නැති කෙනාට කවදාකවත් කර්ම කෙරෙන්නේ නැහැ. චේතනා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මෝහය අත්‍යවශ්‍ය කාරණාවක් හරියට චිත්‍රපට ශාලාවක චිත්‍රපටිය පෙන්වන්න ලයිට් ඔෆ් කරන්න ඕනවා. අන්ධකාරය කෙරුවේ නැත්නම් චිත්‍රපටිය බලන්න බෑ. ඒ නිසා මෝහය අත්‍යවශ්‍ය කාරණාවක් කර්ම ඵලයටත් බලපානවා ඒ හා සමානයි. ගර්ථ ස්වාමීන් වහන්සේ ආසස් ප්‍රසවාසී ඉක්මනින් සංසිඳී. හිතවිද ස්වල්ප වේලාවක් ස්වල්ප වශයෙන් පැමිණියත් එහේ දැක නැවත සතිය පිටව ගන්නෙමි. මිනිස ටික කලක් කරගෙන යන්නෙමි. ඊළඟ පියවර කුමක්දයි පහදා දෙනමින් කවුරුන් ඉල්ලා සිටිමි. එතකොට ආනාපානයේ සංසිඳුණා නම් ඒකෙන් අදහස් කරන්නේ ආනාපානියේ තිබිච්ච නිමිත්ත තව විදිහට කියනවා ආනාපානයේ තිබිච්ච ස්පර්ශය ක්‍රමයෙන් සියුම් තත්ත්වයටපත් වෙච්ච එක. මේ සියුම් දේ අතිසියුම් තත්ත්වයටපත් වෙනකන් ඉදිරියට යන්න. ආනාපානයේ අවස්ථා තුනක් තියෙනවා ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසියුම් අවස්ථාව කියලා. සුකුම අතිසුකුම කියලා එක පාලියෙන් සඳහන් කරන්නේ ඕලාරික සුකුම අතිසුකුම. අනේ අතිසුකුම தත්තට යනකම් මේ තියෙන නතර කරගත්ත කරදර හේම නතර කරලා තියේදී ඉර පායනකොට තරු මැකිලා යන දිහා බලනවා වගේ ඊටේ ප්‍රභාවේ නගින්න නගින්න තරු ආලෝකය අඩු වෙනවා වගේ ඒ ආහනපන්නේ අතිසූක්ෂම තත්ත්වයට යනකම් ඇහැ වටපිට කරන්නේ නැතුව ඒ netතර දීලා ආහනපන දිහා බලන ඉන්නකොට ආහනපානේ ගෙවි යන අවස්ථාව, ක්ෂය වෙන අවස්ථාව, වැය වෙන අවස්ථාව දකින්න පුළුවන්. ඒක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. එතෙන්දී විවිධ මායාකාරී தත්ත්වයන් පැන නගිනවා. අන්නේ මායාකාරී தත්ත්වයන් වලට අහුවෙන්නේ නැතුව තමන් මේ කරගෙන යන එල්ලේ දිකට ගෙනියන කෙනාට තමයි අපි යෝගාවචරයක් වශයෙන් දියුණු යෝගාවචරයක් වශයෙන් නම් කරන්නේ නිසා මෙතෙන් යන්නේක ලොකු තමන්ට ලැබිච්ච ධර්මමේ අනුග්‍රහයක් විදිහින් සලකලා ඒ සියුම් ආනපනේ අතිසියුම් தත්ත්වයට යනකම්ම ගෙනියන්නේ ඊට පස්සේ නොදැයින தත්ත්වෙටම ගෙනියන එක තමයි ආයෙසරක් ඔය ප්‍රශ්නේ අහුවොත් දෙන්න තියෙන තේ උත්තරේ තමයි ආශස් ප්‍රසාසේ ශාන්තිජීමේ ඒකාග්‍රතාවයට පත්වීමද එසේ නැතිනම් ඒකාග්‍රතාවයට පත්වන්නේ පත්වන්නේ කොයි අවදීදයි විස්තර කර දෙනමින් ආයද සිටිවි. මේ ඒකාග්‍රතාවය කියන එක මේ තිරිවාණ ගල් කැටයක් වගේ එකක් නෙවෙයි. අවිසිච්ච හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් එකතු වෙගෙන යනකොට ඒකේ විවිධ මට්ටම් තියෙනවා. ඒ නිසා ආනාපානිය අපි ඒකාග්‍ර කරන්නට අරමුණක් කරගත්තාම ඒකාග්‍රම ඒකාග්‍රතාවයේ සමාධි කියන වචනේ ඒකාග්‍රතාවයේ සත්‍තිස් පෝතිපාක්ෂික ධර්මවල කීප වලක සඳහන් එක එක එක එක මට්ටමේ අද ඒකාග්‍රයි කියප එක හෙට පේන කලබලයක් විදිහට ඊට වැඩි ඒකාග්‍රකමක් හෙට අහුවෙනවා. හෙට ඒකටත් වැඩිය තව ඒකාග්‍රකමක් අහුවෙන. ඉතින් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒක අපි ලැබිච්ච ඵලයක් විදිහට සලකනවා. අපි උත්සාහ කරනවා ඒකාග්‍රතාවයට ආසන්න කාරණාව නැත්නම් ඒකාග්‍රතාවය වැඩි වීමට අවශ්‍ය ප්‍රධානම පොහොර තමයි සතිය. සති ගැම්ම සති ජවය වැඩෙන්න වැඩෙන්න ඒකාග්‍රතාවය වැඩි වෙනවා. ඒ නිසා අපි මේ ඒකාග්‍රතාවය ඇති කියලා කවදාකවත් සතුටු වෙන්නේ ඒකාග්‍රතාවයට ඇවිල්ලා ඊටත් වැඩිය හොඳ ඒකාග්‍රතාවයකට යන්න හදනවා. දිගින් දිගට දිගින් දිගට යන්න මේක ඒවා සාපේක්ෂ ධර්ම ආපතන්ට වැඩිය තවම තැනකට යන්න උත්සාහ කිරීම තමයි අපි මේ වැඩමුළුවේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී හිත පයේ මනාව පිහිටයි. එසවීම මුලැමැදාක වශයෙන් අවස්ථා තුනකින්ද ගෙන යාම අවස්ථා තුනකින් හා තැබීම අවස්ථා තුනකින්ද වශයෙන් අවස්ථා නවයකින් සක්ම ඊතාමනා වීර්යෙන් දර්ශනය දර්ශනයක් පෙනෙනාසීම පයේ හිත පිහිටයි. මේ සක්මන දිගු කලක් දෙකහමාරක් පමණ සිදු කිරීම සුදුසුද සක්මනෙන් මාර්ගඵල ලැබෙන ලැබුවෝ වෙද්ද සක්මනේදී හැරීමට නැවතින විට පිම්බීම හැකීමද මනාව දැනේ. ඒත් පයේම හිත පිහිටුවා තිබේ. එවිට ක්‍රියාකල යුත්තේ කෙසේදයි පහදා දෙන්න. සක්මනේදී කරනවා නම් අපි ගොඩක් කරාට ප්‍රධාන නමුත් අපි ජීවිත සලකන්නේ සක්මනේදී දැනෙන කාරණා. ඒකට මුල් තැන දීලා කටයුතු කරනවා. එතකොට මේ දැන් මේ සක්මනේදී මේ විදිහට පියවර 3 තුන් ආකාරයකට කරලා නම ආකාරයකට පේනවනම් එවැනි යෝගාවචරය නිතර සලකන්න ඕනේ සක්මණින් තොරව තමයි පින්දපාතට යනකොට වෙන තැනකට යනකොට මෙච්චර විස්තර නැති වුණාට අඩු ගානේ තබන තබන පීවරක් පාසා සතිය පවත්වන්න තනං එදිනදා වැඩවලට කොච්චරක් මේ සතිය විහිදුවන්න පුළුවන්ද කියලා. කොච්චරක් ඒක විවිධාංගීකරණය කරන්න පුළුවන්ද කියලා එදිනදා වැඩ කරනකොට අපි වම දකුණු වශයෙන් විතරයි මෙනෙහි කරන්නේ. එතකොට සක්මන අපිට වක්මන් කරලා ගිහිල්ලා වාඩි වෙච්චාම සතිය සමාධියත් පිහිටනවා. එදිනෙදා වැඩ කරනකොටත් අතෙන් මෙතෙන්ට යනකොට සක්මන තරම් විස්තර නැතුව සාමාන්‍ය මට්ටමක ගමනේ සිහිය පවත්වන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට සතිය මේ සක්මන ඉරියව් තුනේදීම ගොනුවක් ලබා දෙන්න උත්සාහ කරනවා. සක්මණේ මාර්ගඵල ලැබූ මේ ඇත්තම් පිළිබඳව අටුවාවේ සඳහන් වෙනවා හොඳට සක්මණ පිළිබඳව බණක් අහලා බොහොම ගෞරවයෙන් මම මෙච්චර කල් දැනගෙන හිටියේ නෑනේ කියලා සක්මණට කොට වෙලා පියවර තුනක් තියෙනකොට තුන්වෙනි පියවරදී මේ මාර්ගඵල ආපෝදේ ලැබුවා කියන එක අටුවා කතාවක් සඳහන් වෙලා තියෙනවා ඒක ලොකු ස්වාමීන් වහන්සේ බණ කියනකොට අපිට කියලා දීලා තියෙනවා මතකයි ඒක නිසා මේ සක්මන් කරනවා කියන එකත් භාවනාවේ තුنين එකක් මේ ඉරියව්වේ බලපෑම තියෙන්නේ හිත බලවත් විපස්සනාට වැටෙනකම් විතරයි. බලවත් විපස්සනා වලට පස්සේ කොයි ඉරියව්වේ හිටියත් කොතන හිටියත් එක දිගට පවතින සතියක් තියෙන නිසා සක්මන උඹවදනේ කවතක්සීරු කරනවා මේක මේ පරියන්කේතන හොඳ නැහැ කියලා. ඒ නිසා අපි සක්මන්ට නොසලකන නිසා ගොඩාක් අපේ වැඩ පමා වෙනවා. ඒ නිසා සක්මන්ට පුළුවන් තරම් ගෞරව කරන්න. අර ස්වාමීන් වහන්සේ යම් තැනැත්තෙක් සෝවාන් වීමේදී පහළ වන සෝවාන් මාර්ග ඥානෙ එක් පුද්ගලයෙකුට නැවත නැවතත් පහළ වීමෙන් සෝවාන් ඵලය නැවත නැවතත් අත්දැකීමට පුළුවන්ද සෝවාන් ඵලය අත්දැකීමෙන් අනතුරුව සෝවාන් ඵල සමාපත්තිය සම්වැදීම යන කුමක්ද සෝවාන් ඵලය අත්දැකීමෙන් පසුව ඥාන ප්‍රතිවේක්ෂාව යන කුමක්ද පළවෙනි කොටස ටික අපි ආකුලයි දෙවෙනි තුන්වෙනි කොටස නම් ප්‍රශ්නේ පැහැදිලි යම් තැනැත්තෙක් සෝවාන් වීමේදී පහළ වෙන සෝවාන් මාර්ග ඥානයේ එක් පුද්ගලයෙකුට නැවත නැවතත් පහළ වීමෙන් සෝවාන් ඵලය නැවත නැවතත් අත්දැකීමට පුළුවන්ද මේක වචනවල පටලවිලා තියෙන මූල ධර්මානුකූලව කියනවනම් සෝවාන් මාර්ග ඥානයේ එක සැරයක් පහළ වුණාට පස්සේ එයා සමානවම චිත්ත වීදි රාශියක් පස්සේ පරියන්කවල පසු දවස්වල සිද්ධ වෙන්න පුළුවන් ඒකෙදි වෙන්නේ අර ලැබුව මාර්ග ඥානයේ ඵලයට හිත වැටෙන එක. ඉතින් ඒක මේ මාර්ග අවස්ථාවම නැවත නැවත සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මාර්ගයෙන් ලැබපු අත්දැකීම ඵල මට්ටමින් නැවත නැවත අත්දකින්නවද කියන එක මූලධර්ම මට්ටමින් එහාට අපිට යන්න බෑ. නමුත් මූලධර්මානුකූලව කීයටයි මාර්ග ඥානෙ දෙසරක් පහළ වෙන්නේ. එක සැරේ පහළ වෙන්නේ. ඊට පස්සේ ඒක පහළ වෙනකොට අපි කියන්නේ ඵල ඥානෙ කියලා. ඉතින් ප්‍රශ්නේ මේිට වැඩිය සංකීර්ණ විදිහට අහන්න පුළුවන්. මේ සෝවාන් මාර්ග ඥානය පහළ වෙලා ඊට පස්සේ සෝවාන් මාර්ගය ඵල ඥාන වශයෙන් අත්දකින්නකොට ඒක සකදාගාමි මාර්ග ඥානෙද සෝවාන් ඵල ඥානෙද කියලා මොන්න විදිහින්වත් තොරන්න. ඒ වගේම සකදාගාමි මාර්ගේ පහළ වෙලා ඒක වශී කර කර ඉන්නකොට අනාගාමි මාර්ගේ පහළනොත් ඒක අල්ලන්න පුළුවන්. ඒ මොකද හේතුව එතකොට ප්‍රධානම මේ කාමරාගපටයේ දෙක නිවියමක් සිදු වෙන නිසා. නම සෝවාන්ලා සකදාගාමි වෙනකොට වෙන්නේ සාමාන්‍ය කාමරාගපටික අඩබන වීම විතරයි. ඒක අහුවෙන්නේ නැහැ. ඒක නිසා මෙවුවා අහන්න පුළුවන් කොච්චර හරි හරියටම දැනගන්න ඕන නම් උත්තරේ කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් උන්වහන්සේ කියලා දෙයි. එතකන් ඔය සාමාන්‍ය කරගෙන යන් අපි. හරියටම සාතිකයක් ගන්න නම් මට නෑ මට මරපෙ ලොකු සංසි කිව්වා ඒක අපිට දෙන්න බෑ කියලා ඒ අස්සම් කිරීමේ අයිතිවාසිකම. මොකද මේවා චෛතසික ධර්ම. මට ඕගොල්ලෝ නොමග යවන්න පුළුවන් මමත් දන්න මිනිහෙක් වශයෙන්. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ මෙවුව නෙවෙයි අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් සතිය පිහිටුවා. සුවන් මාර්ග ඥානෙ වෙච්චාම මොකෝ අපි ඵල ඥානෙ වෙච්චාම මොකෝ නිකන් දෙනවා නම් ගුණාගේ අන්තිමුණාම මොකෝ නැතුවම මොකෝ. නිකන් හම්බෙන ගුණාගේ අම්බලන්න යන්න එපා. ඒකම නැවත පාලුණාම මොකෝ? ඒක සකදාගාමී මාර්ග වෙච්චාම මොකෝ? ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ කලාතුරකින් හම්බෙන දේ ඒක තෝරන්න බේරන්න බෑ. මට මූල ධර්ම කියත හැකි. ඒක නෙවෙයි අපි මේ භාවනා પરමාර්ථයේ අපිට තියෙන්නේ ප්‍රායෝගික ලක්ෂණ ටිකක් වෙන්නලා ඉස්සරහට තල්ලු කරන එක. ඉතින් ඊට පස්සේ මේ සුවාන් ඵලයේ අත්දැකීමෙන් පසුව සෝවන් ඵල සමාපත්තියට සම්මත යන කුමද්ද ඒක නැවත නැවත ඒ අත්දැකීම ලැබෙන එක. සෝවන් ඵලයේ අත්දැකීමෙන් පසු ඥාන ප්‍රතිවීක්ෂාව කළ යන කුමක්ද? ඒක කරන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. සුතමේ ඥාන කියන එකට කියන්න පුළුවන්. ආ මේක තමයි මේ වෙන්නේ කියලා. නමුත් ඒකෙන් අර ලැබිච්ච ඥානයේ ගුණේ වැඩිවීමක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට මේ මේ රත්තරන් බඩුවක් හම්බෙච්චාම හරියට රත්තරන් කැරට් 23ද 22ද කියලා දන්නේ කවක. ඒක දැනගත්ත නෑ කියන එක පාරේ ඉන්න මිනිස්සු දන්නේ නෑ. අර ගෙදර මනුස්සත් එක්ක රණ්ඩු වෙන්න ඔච්චම ඕනේ චා විතරක් ෆයිට් එකක් දෙනවා මේක මං 24 ගේන්න කිව්වේ මේ 23 ගණන් තියෙන්නේ කියලා. ඕක අල්ලන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ආසස් ප්‍රසාය සංසිඳන පසු ආවට ශබ්දවලට අවධානය යොමු නොවි සිටියේද ඊටමත් අඩුවෙන් මහත් සතුටෙන් කෙලෙස් නොමැති නිර්ාමිෂ සුවයක් සිටීමි නමුත් ටික වේලකට පසු ශබ්ද ඇසේ විශේෂයෙන්ම විදුලි පංකාවේ එවිට ඒ ශබ්දයේ යොමු වී විදර්ශනාවට වැඩි හැකිද වශයෙන් ඇකිද එය කෙසේ කල යුතුදයි කාරණිකව පහදා දෙනුමේ නිල්ලමි. අර නිස්සද්දව ඉතිවිලි වලින් තොරව බොහෝම පිරිසු නිරාමේශ සුවේ ලැබුණත් ඒක ශබ්ද වලින් කලබල වෙලා හිත දූෂණය වුණත් මේ දෙකම එකයි. මේ දෙකටම නොසලින මනසක් හදා ගන්නවා කියන්නේ විදර්ශනයි. මම දන්නේ කිව්වම තේරෙනවද කියලා. හොඳට විවේකීව සාන්ත දාන්තව ඉන්නකොට ඒක අත්දැකීම. ඊට පස්සේ ඒ අත්දැකීම කක්ක වෙනවා. සෑන් එක කැහෙනවා, කහිනවා. දෙකටම ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ෂෝක් හරීම ෂෝක්. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අර හැමදාම අර නිස්සද්දකම ගන්න. ඒ කියන්නේ දూరుෙන් ගියදී මදේ විතරක්ම ඉල්ලනවා. ඇටෙත් නැතුව, ලෙල්ලත් නැතුව එහෙම මදේ විතරක් ගතලා හරියන්නේ නැහැ. දෙකටම සමහිත ගණ්ඩයි අපි මේ හොඳ කැලලක් පෙන්නලා නරක එකත් එක්ක සමහිතර දාන්න බලන්න. ඒක සාමාන්‍යයෙන් මුලදි කිව්වොත් ඕගොල්ලෝ භාවනාවට එන්නේත් නැහැ. මේ උගන්නන්න දන්නේ මේකයි කියලා කිව්වොත් එන්නේත් නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ හැමදාම අර සාන්ත සුඛේම දිගටම ඉඳ තියනවා යන්ත්‍රයක්, සූත්‍රයක්, මොකක් හරි ආශිර්වාදයක් ඕනේ ගානක් එවන්න ලෑස්ති. ඒක නෙවෙයි ඒක මාර්ගයෙන් විශ්වාසය ඇති කරලා සද්දාවත් නාවත් සංසිඳුණත් නැතත් සමසිත ඇති කරගන්නයි අපි මේ විදර්ශනා කරනවා කියලා කියන්නේ. නාස්කාග්‍රේට හිත යොමු කරගෙන යොමු කරන ආනපනසත් භාවනාවේ වේ. පිම්බි මැකෙනින් භාවනාවෙත් ඇති වෙනස පහදා දෙන ආනාපාන සති භාවනායේදී ආලෝකයේ පෙනීමෙන් සමාධිය කරා ලං වූ බව ලං වූ බව දැනගන්න අතර පිම්බි මැකෙලිම හරහා සමාධියටපත් වූ බව දැනගන්නේ කෙසේද මේ දෙක සංසන්දනය කරන්න ඉස්සලා අනාගාමි වෙලා ඉන්න. ඊට පස්සේ අනුන්ට උගන්වන්නට නම් මේක ඕනේ. තමන්ද මේ එළවෙන වාහනේ පෙට්‍රල්ද ඩීසල්ද කියලා ප්‍රශ්නයක් නැහැනේ ගමන යන්න දැන් තියෙන්නේ මේව සංසන්දනය කරන්න නෙවෙයි මේ රිට්‍රීට් කරන්න. අපිට ඕන කරලා තියෙන උඹට හරියන්නේ ආනාපාන ඔක කාගෙන ඵලයන්. හරියන්නේ පිම්බීම ගැන ඒක කාගෙන ඵලයන් මේ දෙක ගලපන්න හදනවා කියලා කියන්නේ මේ මේ පිරිවෙනක කරන්න ඕනේ වැඩක්. කොහොමවත් මගේ මගේ මනසකින් ඒකට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම දැනගන්න කැමති මේ ලියන එක නාගේ තමයි වැඩියෙන් ගැළපෙන්නේ වැඩියෙන් යadiන්නේ කොයි එකද කරුණා කරලා මේ අනවශ්‍ය දේවල් එක පටලවා ගන්න නැතුව ඒ දේ දිගේ යන්න. එහෙම නැත්නම් මේ ගුරුවරයා දන්නවද නැද්ද කියලා පරීක්ෂා කරන්න හදන අහන ප්‍රශ්න තියෙන්නේ තේරුම් නැහැ. මම එහෙම ගුරුකමක් බාර ගන්න කැමති නැහැ. අනේ මාව ටෙස්ට් කළා ඕගොල්ලන්ට ඒක වැඩකුත් නැහැ. නිසා කරුණා කරලා Tamanට වේදනාවක් අමාරුවක් තියෙනවා නම් අමාරුවට වෙදකම් අහන්න දොස්තර මහත්තයෙන් අහන්න යන්න එපා MBBS ද වෙන මානම්මන. මට මේ ගායය තියෙන ඒ ගායයට බෙහෙත ඉල්ලන්න ඉච්චරයි. ඇතුව කරන්න ගියොත් එහෙම අර ෆොටෝ එක බලලා දොස්තර මහත්තයා ලබලා තියෙන ඩිග්‍රී බලන්න ගත්තොත් එහෙම වැඩි වෙන්නේ. ඒක නිසා අවසන් පස්සෙත් මම ඉවර කරන්නම් පොඩ්ඩක් අපි වෙලා වැඩි ප්‍රරන් තිනවා. dear Venerable Sir, does delusion lead to karma or akusala if a person takes on influence, takes an in, uh, influence decision and action to try and keep someone knowing this will harm someone you dislike and your action backfire on the person you try to help due to moha then is this an akusala karma I am repeating does delusion lead to akusala delusion is the biggest akusala. That is what the Buddha is telling. If a person is take, if a person takes on influence decisions and actions to try and help someone knowing this will harm someone you dislike. ඒකට කියලා බලන්නේ not clear. මේ ප්‍රශ්නේ වරණගිල නෑ ඒක නිසා මේ හරි අමාරුයි මේ and actions, try and help someone. Knowing this will harm someone you dislike. Oh, that, that. කොහොමද අනුන් සම්බන්ධ ඉන්ෆ්ලුවෙන්ස් ඩිසිෂන් එකක් නම් තකතිරුකමක් කියලා තමයි කියන්නේ. It's it's it's ignorance. It is karmic forces, unwanted thing. And uh, your actions You must be happy that is backfiring before going into the death. Otherwise you are going to hell. Because backfire and having in this life easier. If it is backfiring, I am happy. Then is this an answer? Definitely. definitely අනාගාමි වෙන්න කියලා අනාගතයි කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. mind your own business කියන එක උඩින් ලිව්වා නම් ඕකේ mindfulness means mind your own business beyond your skin don't try to influence someone influence something, that means assuming that is happening out of conceit. And even if it is going to a success, you are going into the deep, deep layers of ignorance. So when things happen, that will happen. If you are going to do it, it is doing out of desire or desire conceit or due to ignorance. But even this is doing, and if you analyze it and see, this is I am doing out of ignorance, that knowledge is very precious. That is very important. But mere action itself is happening out of uh, ignorance or out of darkness. දැන් අපි බලාපොරොත්තු වුණට විනාඩි 5ක 10ක විතර වැඩි කාලයක් ගත කරලා තිනවා. දැන ගැනීම සඳහා මතක් කරන්නේ අපි 3ට නැවතත් පරියන්ඛයක් සඳහා එකතු වෙනවා. 5ට ධර්මදේශනා සඳහා එකතු වෙනවා.